නැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා. ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න තියෙනවා. අයි අපතර වෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා සභාවට ගෞරවයෙන් ආරාධනා කරනවා. පළවෙනි ප්‍රශ්නය ලිඛිතව තියෙන මේමයි. අපගේ ගරු ස්වාමීන් වහන්සේ පළමු සහ දෙවන දිනේ පරිණක භාවනාදී සහ සක්මන් භාවනාදී අධිකව දැනුණු වේදනාව සහ අපහසුතා ක්‍රමයෙන් අදවන විට පහව ගොස් ඇත. මුලදී දැනුණු වේදනා මුල් දින කීපය තුල ක්‍රමක්‍රමයෙන් අධික වේදනාවටපත් විය. එහෙත් අද වෙන විට ඒ පණ නැගුණු අපහසුතා සහ වේදනාවන් පැන නැගුණු නමුත් ක්‍රමක්‍රමෙනව දුර්වල වී යන්නේය. ඒ මට හොඳින් වැටහි. ස්වාමීනි එහෙත් මුලදී නොදැනුණු හිස් බවක් සහ පාළුවක් අධික ලෙස හිතට දැනෙන්නේ ඇයි? සමහර අවස්ථාවලදී ඊතා තුනී ලෙස ශරීරයෙන් පිටතට යන හුස්මට මනස යොමු කරන අවස්ථාවේදී සම්පූර්ණ ශරීරයේම අප්‍රාණික වී අන්නාසේ දැනෙන්නේ ඇයිදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. සම්පූර්ණ දැන අප්‍රාණික ඒ කියන්නේ අපේ ශරීරයත් අපේ හිතත් පෝෂණය වෙන්නේ කෙලෙස් වලින්. කෙලෙස් නැතිනොත් නිකන් මොකදෝ මොකදෝ ආවා. ඉතරයි කියන්නේ. ඉතින් මේකට සම්පූර්ණ පුරුදු වෙන්න. ඒ කියන්නේ මේ මේ ගුරුත්වාකර්ෂණයේ අර්ථය හැදිච්ච මිනිස්සෙක් අවකාශයට ගියොත් හරි වෙනසක් දැනෙනවා. කොච්චරද කියලා කියනවනම් අවකාශයේ මාසයක් ජීවත් වුණොත් ශරීරයේ දැරීමේ ශක්තිය 101කින් අඩු වෙනවා. ඒ නිසා අවකාශයේ මෙච්චර කාලයකට වැඩි හිටියොත් ආපහු ලෝකෙට ආවොත් ඇඟ කඩාන වැටෙනවා. මේ ඇටවලට දරන්න බැහැ. ඒ නිසා යා වයිබ්‍රේටරයක් උඩ තියලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලා ආයශරයක් අට ඇට තහවුරු කරලා තමයි ගන්න ඔය ගඟට ගාමින් අජිතාවකසී ගාමින් ඒ මොකද මේ මේ ඇඟ නිතරම හැදිලා තියෙන්නේ මේ කම්පන වලට ප්‍රතිචාරය දෙමින් බර දරදර ඒ අණුව කැල්සියම් තැම්පත් කරමින් අර කහදා හදා. යම් වෙලාවක ඒ බර නැතුව ගිය ගමන් සම්පූර්ණයෙන්ම කර බර අරිනවා. බර ඇරලා ඇඟ නිකන් ඇට බොල් වෙනවා. ඒක අපි පැත්තෙන් අපි බලන්නේ ඒක හොඳ හොඳ දෙයක් ශරීරයේ පැවැත්ම සඳහා හැම වෙලාවෙම අපිට ව්‍යායාම අවශ්‍යයි. ශරීරේ බර දැරෙන්න ඕන. පැත්ත වැටලා හිටියානම් ඉඳපු ගම මෙල්ලෙඩක් එනවා. බිඩ් සෝස් එනවා, මූත්‍රා පිට වෙන්නේ නැතුව යනවා, නියුමෝනියාවට එනවා, নানা ආකාර ලෙඩ. ඒ නිසා මේ ක්‍රියා කිරීමෙන් තමයි ඒ sannivedana අරගෙන ඒ sannivedana එතන එතන ගැළපීමෙන් තමයි මේ ජීවන යාත්‍රාව ගේන්නේ. ඒක හොඳ පැත්ත නරක පැත්ත තමයි මේ හිතක් පවතින අත්‍යවශ්‍ය කෙලස් කොටේෂන් එකක් ඕනේ. ඒ කෝටා එක නැති වෙච්ච ගමන් හිතට පවතින්න බෑ. ඒක පාළු ගතියට දැනෙනවා, තනි ගතියට දැනෙනවා. ඉතින් මේක එකවර වුණොත් ඒකාන්තෙම පිස්සු වෙනවා. ඒකාන්තෙම පිස්සු වෙනවා. ඒ නිසා මේක ටික ටික වරින් වර නිදහස් වෙන දෙනවා ආයෙ එනවා. ආයෙ දානවා ආයෙ ගන්නවා. කොහොම හෝම කර කර කර ඉන්නකොට අර සංසාරයක් පුරා කෙලස් එක ජීවත් වෙච්ච හිතට කෙලස් නැති තැන පේන්නේ පටලවිලා. තනිකමක් පාලෝකය. නමුත් එතන තමයි හිතේ ප්‍රകൃතිය. ඒක තමයි හිතේ නියම තැන මේ අර නරක ඇසුර නිසා ගොඩක් කල් කෙලස් එක්ක ඉඳලා ඉඳලා ඉඳලා දැන් මතක නැහැ තමන්ගේ ප්‍රകൃතිය. ඒක ਸਰවචනංශේ දේශනා කරලා තියෙනවා පබස්සර මිදම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති. තස්ස අසු අසුතෝතෝ පුතුජනස්ස සමාධි භාවනා නත්තිති වදාමි. මහණෙනි මේ හිත දඹ රත්තරණක්. ඒ දඹ රත්තරනේ පිට කච්චලක් බැඳිලා තියෙනවා. නිකන් මේ මලකඩ වාගේ, තිල් කුණු වාගේ කරාඹු ටික කාලයක් පාවිච්චි කරනකොට ඒකේ දිස්නේ අඩු වෙන්නේ. ඒ කච්චල බැඳුනට පස්සේ පේන්නේ කච්චල විතරයි. අර කුණ විතරයි. අර මලකඩ විතරයි පේන්නේ. ඇතුලේ තියෙන දඹ රත්තරන පේන්නේ කවුරුහරි මේක හයියෙන් හීරුවොත් ඇතුලේ තියෙන රත්තරන. නමුත් කිසි කෙනෙක් රිදෙයි කියලා මේක හුරන්නේ එදාට මනුෂයා මැරෙන්නේ මේ මුළු එකම කච්චල් කෑල්ලක් කියලා හිතාගෙන. මලකඩක් කියලා හිතාගෙන. නමුත් හොඳට උහුරලා බැලුවොත් ඇතුළේ තියෙන දමරක් ගන්න. ඕගොල්ලෝ අහලා තිනවා මේ ශේරි වාණිජ ජාතකේ. ශේරි වාණිජ ජාතකේ අත්තම්මා කියනවා මෙන්න මේ තඹක් ඇහැලියක් තියෙනවා. අන්න ඕකවත් අරන මේ දරුවට ඍජි වලට දෙකක් දීපන් කියලා. ඉතින් අර කක්ෂපුට ඇවිල්ලා පවුරු ගාලා බලනකොට පේනවා ඇතුළේ තන්නේ දඹරක් තමයි. හැබැයි අම්මා දන්නෙත් නෑ පොඩි එකේ කොහොමඩක්වත් දන්නේ නෑ. අර වෙලෙන්දත් කියනවා අයියෝ මේ පිත්තල කෑලි වලට කොහෙද මේ රත්තරන් වල්ලු දෙන්නේ මෙතන. කදාවල්ලු දෙන්නේ යන ගමන් කැඩලා තියුණොත් වලලා දීලාගෙන ඇඬෙන්න ඕක තියලා තියන්නේ කියලා දාලා යනවා. දාලා යන අරක හෙට්ටු කරන්නේ. ඊට පස්සේ එනවා සේරි වංජ. ඇවිල්ලා බල්ලා කියනවා බුදුහාමී අම්මා මේකට දෙන්න තරම් රත්තරන් බල්ලු. මයි ළඟ නෑ මේක දඹ රත්තරන් කියලා. එතකොට අර අම්මා කියනවා ඇයි යකෝ මේ ඉස්ලාම් මනස කිව්වේ මේක නිකන් පිත්තල කෑල්ලක් කියලා. අනේ කමක් නෑ බෝක තියාන මට මේ වල් ටිකක් දීපන් මේ දරුවන්ට ගන්න. ඉතින් මනුස්සයාට සම්පූර්ණ වල්ලු පෙට්ටිය දීලා යනවා. කක්ෂපුට දැනගෙනත් ඒක අර අම්මගේ තියෙන මෝඩකමෙන් වැඩගන්න අඩු ගානකට ගන්න ඕනට දාලා යනවා. නමුත් ටික වෙලාවකින් කල්පනා වෙලා ආපහු එනකොට අර මනුස්සයා මේක අරන් ගිහිල්ලා. ඊට පස්සේ අඹාගෙන යනවා ගහලා හරි මරලා හරි ගන්න මොකද තර වටිනවා. යනකොට ඔරුවේ ගොඩට පීපෙනවා. අගට ටිපින්නේ. අපුඩි ගහලා මේ තොටි තොටුවට මේ තොටියට කියනවා ඔරුව මෙගොඩට ගන්න කියලා. සීරිමාදි කියනවා නෑ ඒගොඩට ගන්න කියලා. ඒ වෙලාවෙම දීලා දැම්ම නම් දේවදත්ත කෙනෙක් හැදෙන්නෙත් නෑ බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ. ඔන්න මේකට රුරාදක කතරගේ දීලා ගියා නම් එතකොටම දිනු මනසක් තිබුණේ නෑ. ඒක කියන්නේ මමයි ඔරුව ගත්තේ මම හයර් කරලා තියෙන්නේ මම එහාට යන්නේ ඔන්න යමන් කිව්වා. මේ පැත්තේ කක්ෂපුට මැරෙන්න ගෑ ගහනවා, පපුව පැල්ල මැරෙන්න ගෑ ගහනවා මෙහාට ගනින් කියලා. ඉතින් ඒ වගේ අපි අපි මේ විකුණන්න හදන හෙට්ටු කරන්න හදන මේ හිත ඇතුලේ දඹරත්තන බව දන්නවනම් අපි සම්පූර්ණ වෙනස් කතාවක් කරන්නේ. නමුත් අපිට එහෙම එකක් නැහැ. අපි හිතන්නේ මේක මේ පිට තියෙන කච්චලේ. ඉතින් ඒ නිසා ඒක පිරිසුදු කරගෙන යනකොට සම්පූර්ණ වෙනස් දෙයක් පාටවත් වෙන නිසා අර මෙච්චර කාලයක් ඒක තුන් වැඩි වැඩි දුම්මැසි තිබිලා තියෙනවා. මේ දෙකල් කෙලෙස් වලින් ඉඳලා නමුත් මේකෙන් පේනවා හොඳ ප්‍රයත්නයක් ගත්තොත් ඉදිකට්ටකින් හීරෙවෝ වගේ ඇක්චුලි දඹරත්තරම් බව දකින්න පුළුවන්. නමුත් අපේ හිත පිළිගන්න ලෑස්ති ටික ටික කරන්න ඕන. ටික ටික ටික ටික කරනකොට මේ පාළුව කියලා කියන්නේ තනිකම කියලා කියන්නේ කෙලස් දෙක. මේකට ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ දෙවෙනි પરම්පරාවේ වගේ මේ ආවා මේ මට මනස මතක නෑ යාගේ නම මොකද්ද කියලා එරික් ෆ්‍රොම් එරික් ෆ්‍රොම් කතාවල් ලියලා තුන the fear of freedom කියලා. අපිට විවේකයේ හම්බ වෙනකොට අපි පුදුමාකාර බයයි විවේකෙට. මේ හිතේ අපි මේ දකින්නේ කෙලෙස් නැති தත්ත්වේ. අපිට පෙන්වන්න හදන මේ විමුක්තිය. අපිට පෙන්වන්න හදන මේ විවේකේ. අපිට පෙන්වන්න හදන මේ විස්රාමේ. අපිට පෙන්වන්න හදන මේ තනිකම. නමුත් ඒක අපිට පේන්නේ මම කොන් වෙලා, තනි වෙලා, මම නිකමෙක් වෙලා පැත්තට ගියා වගේ අපේ හිතේ ඒකට බීචිකාවක් ඇති කරනවා. ඉතින් ඒක එරික් ෆ්‍රොම්ගේ කතාවේ තියෙන්නේ නිවන් ලබන්න ගන්න ප්‍රයත්නයක් සඳහා නෙවෙයි. ඒගොල්ලෝ දකිනවා මේ පටේර ලෝකේ 55 දී විස්රාම යනවා 60 දී විස්රාම යනවා කියලා කියන්නේ මේ මනුස්සයා සීදීනස ගන්නවා. පුදුමාකාර බීචිකාවක් තියෙන ඊට පස්සේ සල්ලිත් තියෙනවා. ඔව් කවුරක්වත් ගණන් ගන්නෑ. ඒ මනුස්සයා තල්ලු කරනවා දක්කනවා ගෙනියලා මාළු නිවාසයකට ඉතින් ටෙලිවිෂන් එක දිහා බලන් හිටපන්. ඊට පස්සේ මනුස්සයාගේ ජීවිතය ඉවරයි. ඒ මනුස්සයා පුදුමාකාර බීතිකාවක් එනවා 55 දී 60 දී. ඊට පස්සේ සම්පූර්ණ කන් ඇහිම නැති වෙලා යනවා, ඇස් පෙනීම නැති වෙලා යනවා. එහෙම මිලාන වෙලා මැරලා යනවා. මොකද මේ මනුස්සයාගෙන් ගන්න වැඩක් ගන්න කෙනෙක් නැහැ. ඉතින් මේ මනුස්සයා කැමැති වැඩ කර කර ඉන්න. වැඩ කරන වෙලාව නම් කියනවා විවේකී ඕනයි කියලා. විවේකී හම්බුනාට පස්සේ වැඩ නැති කොට දඟලනවා. ඉතින් මේක අපි කල්යාණ මිත්‍යන් ඇසුරෙන් මේ தত্ত্ব අවබෝධ කරමින් ඕනේ භාවනා කරගෙන යන්න. එහෙම නැතුව තනියෙන් භාවනා කරලා මෙතෙන් දාපුවම ක්‍රමෙත් හරි. ඉල්ලන දේත් හම්බෙලා තියෙනවා. නමුත් හිත කියනවා මට හරි පාළුයි ළමයෝ යන්න අපේ වන්දනාව කාරණාව කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉතින් ළමදිව යනවා. ඉතින් අනුරාධපුර යනවා. ඉතින් බෝධි පූජා දෙනවා. මොකද මේ පාළුයි. ඒකල ගිහිල්ලා බෙල්ල කඩාගත්ත ඇටේ බින්දගත්තයි කියලා ඇවිල්ලා ආයෙ වෙදකම් කරනවා. ඊට පස්සේ ආයෙ සනීපෙච්චාම ආයෙත් කාරණාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ. ඉතින් මේ නිසා වෙන්නද කියලා මට හිතෙනවා බුදුහාමුදුරුවෝ බාගෙට hina වෙලා බලන්නේ. මේ ඉල්ලන දේ දුන්නට පස්සේ ඒක පාළුයි කියන්නේ. ඒකල ආයෙ ගිහිල්ලා අර කක්ක කොලේ දාගෙන අනනවා. අල්ලා ආයෙ කියනවා මේක හරි ගඳයි මේක හරි කරදරයි මේක හරි <laughs> ඉතින් හරි නාලා ගොඩවරි ගොඩ ඉන්න බෑ. කුඩල කොට උඩ තිබ්බා වගේ. ඉතින් මේකට අපි හිනහ වෙන්න ඕනේ. අපි හිනහ වෙනවා කියලා කියන්නේ රසන් දීපේ කරලා හිනහ වෙනව නෙවෙයි. මේ කෙලෙස් වල තියෙන මේ වංචනික බවට. ඒකේ තියෙන මේ ෂට ගතියට මේක හිනහ වෙලා නැවත නැවතත් හිතර දෙන්න ඕනේ. ඒ නික්ලේශී தത്വෙට පුරුදු කරන්න. එතකොට ශරීරයේ මහ පුදුමාකාර වෙනස්කම් වගේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ මේකක්වත් නොදැරිය හැකිව නෙවෙයි. දරන්න පුළුවන්. නමුත් මේක දැරීම වටිනාකමක් තියනවාද කියලා ප්‍රශ්න මේ අහන්නේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේක මේ කොච්චර භාවනා කරත් මේ දෘෂ්ටිය නැත්තම් භාවනාවෙන් වැඩන්නේ. දිට්ඨිංච අනුපගම්මා සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දන්නයි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති. භාවනා කළා මේකට ගෙනලා දුන්නත් මේක භාවනාවේ දියුණුවක් කියලා එක දන්නේ නැත්නම් ඒ මනුස්සයා ඒ භාවනා ප්‍රතිපලට වෛර කරනවා. ඒකට ද්වේෂ කරනවා. මේක ඉදිරියට යන්නේ. ඒක නිකන් නිදර්ශනට කියන්නේ අර මුල් දවස්වල මම කිව්වා වගේ අශ්වයෙක් වතුරේ ළඟට ගෙනිච්චට අශ්වයා බොන්නත් තමන කරන්නේ. උට කීත හැක භාෂාවෙන් කතා කළා මේක බීපම් මිනිස්සු වතුර නැහැ ඉස්සරහට කියලා. කංග අහලා නිකන් ඉදුව. අනිත් වගේ තමයි මේක මේ බුද්ධෝත්පාද කාලයක නොවි යම් කිසි කෙනෙක් භාවනා කරුවොත් මොකද වෙන්නේ කියලා නිකමට හිතන්න. කලින්ම ඇවිල්ලා බුදු කෙනෙක් මේක කියලා මෙන්න මේ මැප් එකේදී මෙන්න මෙතෙන් ඉබට කම්මැලිකම එනවා මෙතෙන් නිදිමත එනවා කියලා සටහන කරලා තිබුණ නැතුව, දන්නේ නැතුව භාවනා කරලා හරි ගියහම මොකද වෙන්නේ කියලා හිතන්න. ඒකයි මේකේ තියෙන මේ සංවේගජනක දේ මේක විහිළුවක් මාර්ගයෙන් හෝ ගහලා හරි ගමන මොකකින් හරි අයින් කරගත්තොත් ඒක ලොකු මේ ජීවිතය පිළිබඳ යථාර්ථයක් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක අද මේ තියෙන අපේ ක්‍රමය යටතේදී අපිට මේකට මේ විදිහට කෙලින් මුණ දීලා කෙලින් ප්‍රශ්නට උත්තරයක් හොයාගන්න පුළුවන්ද කියන එක වෙනමම ප්‍රශ්නයක්. ඒක නිසා මෙවුවා මේ ආධ්‍යාත්මික කරුණු, දාර්ශනික කරුණු, නමුත් දාර්ශනය කියලා අධ්‍යාත්මය කියලා පැත්තකට දාලා බෑ කවදා හරි අයියාත්‍ය තියෙන වෙලාවෙ මේකට මුණ දෙන්න ඕනේ. මුණ දීලා හරි එකලස. හරි එල්ලේ හදාගත්තොත් මේක භාවනාවට විතරක් නෙවෙයි ජීවිතේ වුණත් නැත්නම් භෞතික සම්පත් වල වුණත් ප්‍රධාන දේ තමයි ඔක කාම ලෝකයේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපමා තමයි ජිනේ කදරියන් දාන්නේ. ඕන දෙයක කෑදර නම් ඌට ඒක දීලා දාන්න ඒට වැඩි දඬුවමක් නැහැ ඌට. ඒක පුදුම පුදුම නීතියක් දෙන්නේ නැතුව ඉන්න තාක්කල් හැමදාම ෆයිට් කරනවා. දැන් ජූතකයට දරුවෝ දෙන්න දීලා දරුවෝ දෙන්න අරගෙන යනකොට මගදී සඳමහරජුරුව හම්බ වෙනවා. සඳමහරජුරුව ගැන වේසාන්තරගේ අප්පච්චි. හම්බුනට පස්සේ කියන අඬගෙන අඬ විලිලා මේ ළමයින්ට මේ මිනිස්සුන්ට හිතනවා මේ දරුවෝ දෙන්න කුමර කුමරියන් වෙන්න ඇති කියලා. රජුරණ ටිප් එක යනවා. රජුර මිනිහා ගෙන්නගෙන පැත්ත කරලා ජාලියෙන් අහනවා ඔබ කවුද කියලා. ඉතින් ජාලිය කතාව කියනවා. ඊට පස්සේ කියනවා අප්පච්චි හැබැයි අප්පච්චි අපි දෙනකොට මෙහෙම කියලා දුන්නා උඹලා දෙන්න කවුරුන් නිදහස් කරනවනම් උඹලා දෙන්නගේ බාට රත්තරන් දෙන්න පුළුවන් මිනිහෙකුට විතරයි උඹලා නිදහස් කරන්න පුළුවන් කියලා ලන්සුවක් තිබ්බයි කියනවා. ඒ කියන්නේ නිකන් සාමාන්‍ය මිනිහෙක් අතර යවන්නේ නැහැ. යනවනම් යන්නේ සෑහෙන ගාණක් ගෙවලා ගන්න පුළුවන් මිනිහෙක් අතේ කියලා ලන්සුවක් තියෙනවා. වෙසන්ත රජුට දෙනකොට මේ දරුවෝ දෙන්නම දෙන්නේ මගේ ඇස් දෙක වගේ හදපු දරුවෝ. උඹට මේක දෙනවා ඉල්ලපු නිසා හැබැයි කාටවත් දෙන්න බෑ. දෙනවනම් දරුවන්ගේ බඩට රත්තරන් දෙන්න පුළුවන් කෙනෙකුට විතරයි දෙන්න පුළුවන් කියලා. එතකොට විසන්ත මේ සඳ මහ රජුරෝ දැනගන්නවා. දැනගෙන විසන්ත ජූතිකයා කතා කරලා අහනවා මම මේ දරුවෝ දෙන්න දෙනවා නම් මම නිදහස් කරනවා නම් කොහොමද කියලා. අර විසන්තරගේ අපච්චි විදියට නෙමෙයි පෙනී හිටින්නේ. ඊට පස්සේ කියනවා මේ අහන්න බොරුද කියලා මේ ළමයි නිදහස් කරනවා ළමයින්ගේ බඩට රත්තරන් දෙන්න ඕනේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. උඹ ඒකට කැමති නැහැ. කියලා රත්තරන් මනිනකම් ඇති වෙන්න කණ්ඩ දෙනවා. අරුව බඩපැල්ල මැරෙනවා. සිම්පල්. කෑදර කමට කාලා මැරෙනවා. අත්තරන් ටිකක් ගෙදර දරුවෝ දෙන්නත් ගෙදර. කවදාකවත් අපිට ප්‍රමාණ තේරෙන්නේ නැහැ. ඉල්ලපු දේ දුන්න ගමන් ෆ්ලැට්. මේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා මේ මරණ මොහොතේදී මාරය ඇවිල්ලා මේක ඉල්ලනකොට යකෝ යත් දෙක මගේ යකෝ කන් දෙක මගේ අයින්ද ගනින් කියලා දුන්නොත් අවුරුද්දට කම්බා දිනවා දැකලා තියෙනවද? කම්බා දින සෙල්ලම් දැකලා තියෙනවද? අපේ පැත්තේ කරන්නේ මොකද්ද මේ කොල්ලෝ ටික ලැහැත්තිලා යනවා උන් දනවා පරදිනවා කියලා. පරදිනවා කියලා දැනගත්ත ගමන් එකපාරට කම්බේ අතාරිනවා. අනිත් පැත්ත දිනන්නේ හොම්බෙන් ගිහිල්ලා. හුස්ම ගන්න බැරුව වැටලා තින්නේ. ඇයි ඔක්කොමලා තදින් අල්ලන්නේ නැද්ද මේ පැත්තේ කට්ටිය ඔක්කොම පරිදින බව දන්නවා. එක පාරට තරින්. එක අපිට එක වැටලා අතපය ඇනගෙන හුස්ම ගන්න බැරුව ටැග් ගණන් හම්බ වෙනවා. මාරයටත් ওই දෙල්ලම තමයි කතා කරන්නේ. ඇවිල්ලා දීපන් කියනකොට එක පාට අතෑරියොත් මාරගේ පස බිම එනවා. භවනාදි කරන්නේ අපිට අපි වස්තුත් දෙනවා ආහාර පාන ඉඳුන් හිටුන් අර මේ ටික ටික දීලා තුන හරි ඔක්කොම දීලා ලෑස්ති කරනවා. ලෑස්ති කළේ වල භාවනා ඉදිරියට යනකොට අපේ රුචි අරුචි කන් ටික දීලා දාන්න. අපි මෙතෙක් කල ආසාවෙන් අරගෙන අපේ මති මතාන්තර රුචි අරුචික සත්‍ය පහක වටන දෙයක් නැති අපේ විදිහට දීලා දාන්න. දීලා දාපු ගමන් මේ සක්කාය දිට්ඨියට අපේ මාන්නෙට අපේ තණ්හාවට මොනම තැනකවත් කූණයක් ගහගන්න බැරි වෙනවා. නිකන් මඩේ හිටපු ඉන්න වගේ ඔක්කොම අවුල් වෙලා යනවා. ඉතින් ටික ටික ටික ටික කරගෙන යනකොට එක පැත්තකින් අපේ අනන්‍යතාවය අසරණ වෙන අතර අපේ මනුස්සකම මතුවෙන්න පටන් ගන්නවා. අපේ ඥානකමත් යනවා. පිටිමකමත් යනවා. නම්බුකාරකම් යනවා. දැනුම යනවා. ඔක්කොම යනවා. ඒක යන්න යන්න යන්න මනුස්සකම සම්පූර්ණ පිටිච්ච මනුස්සකමක් වෙනවා. එදාට තමයි ජීවත් වෙන්න පුළුවන්. දැන් අපි පිරිමියෙක් වුණොත් අපිට ඥානපක්ෂය ගැන අත්දැකීමක් නැහැ නේ. ඥානියෙක් වුණොත් පිරිමිපක්ෂය අත්දැකීමක් නැහැ නේ. ඒක සම්පූර්ණ අපි දෙකට බෙදලා වෙන් කරලා නැති. සර්වඥාන්සේ කියනවා උඹලට මේක ඉක්මවන්න පුළුවන්. මේ කාන්තං අයිති සඳහා සටන් කරලා පිරිමි අයිති සටන් කරලා කරන මගුලක් නෙවෙයි. භාවනා කරලා මේ උද්‍යප්පේ ඥානෙ පැනපු ගමන් ඥාන පිරිමි ගන්නෑ. එදාට ජීවිතේ මිනිසෙක් වශයෙන් බුද්ධ විදින්න පුළුවන්. ඉතින් බුද්ධ විදින්න වෙන්නේ මේ දෙයට හටන් කරලා මේ අයිතිය මගේ කියා ගන්න තාක්. ඉතින් ඔක දීලා දාපු දවසේ තේිනවා දෙන දේ සාමාන්‍ය ලෝක හැටි බලන බරපතල දෙයක් තමයි. නමුත් ලැබෙන දේ ලෝකෝත්තරයි. ලැබෙන දේ මේ අපේ මුදලට ගන්න බැරි දෙයක්. නමුත් ඒක දෙනකොට ඒ ඒ විවේකේ එනකොට ඒ කයට කය තමන් විසින් තමන් විස්්‍රාම වෙන්න හදනකොට උගෝදනකේ කියවන්නේ අත්දැකීම මේ පටලැවිල්ලක් විකෘතියක් එහෙම නැත්නම් සංකීර්ණතාවයක් කියලා. ඉතින් එතනදී ඊට ඒක ඒ මට්ටම ඉක්මවලා ගිය කෙනෙක් නෑ නෑ ඕක බය වෙන්න එපා ඕක ඕක ඇති නිකන් බඩ දරුවෙක්චාම අම්මගෙන දරුවෙකුට ඉස්ලාම ශරීරය ගැප් ගත්තාම දන්නේ නෑනේ මේ ශරීරේ වෙන රසායනික වෙනස්කම් එතකොට අම්මා ගාවට ගිහිල්ලා තියෙනවා. ඉතින් අම්මා දන්නවා මේ පළවෙනි සැරේ ලැබෙක් වැඩට ගත්තාම එහෙම තමයි කියලා. ඉතින් පුරුෂාන්තරයට ගියොත් ඉවරයි. පිරිමින් අතට ගෑනු අතට යවනවා. ඊට පස්සේ එයාට ගැප් පෙරහැර පවත්වමින් අරසා ගන්නවා. අර ඉතලා දෙවෙනි දරුවා තුන්වෙනි දරුවා වෙනකොට එයාට තේරෙනවා. අර පළවෙනි දරුවගේ ඒ ගැප් ගත්තට පස්සේ කුලචාරිත්‍ර හැටියට තියෙන්නේ දරුවන් වදන් ලද අම්මලාගේ අරසාව යටතේ ඉන්න ඕනේ. ඒ වගේ තමයි මේ වගේ දේවල් වෙනකොට ඊට වැඩිය භාවනා කරපුවාත් එක්ක සාකච්ඡා කරොත් ඒගොල්ලෝ පාර පෙන්නනවා. නැති කෙනෙක් කිව්වොත් කියන ඕක තමයි අපි කිව්වේ පිස්සු හැදෙනවා කිව්වේ ඇයි කෙරුවේ අපි වගේ හිටපල්ලකෝ. ඒකට අර මනුස්සයා කරකොල අතෑරිය වගේ මේ දඟල දඟල ගත්ත භාවනාවත් වැරදිලා ගෙදර ගියාට පස්සේ මේ මිනිස්සුත් hina වෙනවා. වහා කණ්ඩ වෙන්නේ. නමුත් ඒ කල්යාණ මිත්‍ර සේවනයේ කියලා කියන්නේ එතකොට කල්යාණ මිත්‍යා අරස කරගන්න. අරස කෙරුවට ඒ කියන වචන ඒ කියන රූපක තේරුම් ගන්න බැරි වුණොත් භාවනා කරලා ඇති වැඩක් වෙන්නේ නැහැ. මොකද මේක බයක් විතරයි උපදවන්නේ අන්තිමට. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සක්මන් භාවනාවෙන් පරයන්ක භාවනාව සඳහා උරු කිරීමක් හෙවත් පෙර සූදානමක් පමණද සිදු පමණක් සිදු කරන්නේද? සක්මන් භාවනාව නොකොට පරයන්ක යෙදීම නොකළ යුත්තේද? යුත්තක්ද? හා සක්මන් භාවනාව අත්හැරිය යුතු කාලයක් තිබේද? කාලය යන යෝගාවචර යෝගාචර දිගු කාලයක් භාවනා කිරීම හැදෑරීමෙන් පසුව පළවෙනි එකෙම උත්තරේ හම්බ වෙනවා. ඒ කියන්නේ සක්ම භාවනා කියලා කියන්නේ පෙර සූදානමක් පමණද කියන එක ඒක උනන්දු කරවීමට කරන කාරණාව. නමුත් ඒකට ගොඩක් වෙනම ආනිසංශ තියෙනවා. අද්ධාන කමෝ හෝති පදාන කමෝ හෝති අසිතේ පීති කායිති සම්මා පරිණාමං ගච්ඡanti අබ්බා අප්පාබාධෝ හෝති අප්පාතංකෝ හෝති චංකමාදිගතෝ සමාධි චිරට්ඨිතිකෝ හෝති කියලා සර්වඥාන්සේ චංකමානි සංස කියලා සූත්‍රය දේශනා කළා තියෙනවා. ඒකෙදී කියලා තියෙනවා සක්මන් කරන කෙනාට දුර ගමනක් යන්න හෝ දුර මේ බාහිර දුර කටයුත්තක්, කල්යන බාහිර දුර කටයුත්තක් අවසානයේ දක්වා කරගෙන යෑමේ දැරීමේ ශක්තිය ඇති කළ දෙනවා කියලා. ඒක අද හරි අඩුයි. ඉස්සර වගේ මිනිස්සුන්ට අද මිනිස්සුන් වගේ අද මිනිස්සුන්ට පයින් යන්න බෑ. ඉස්සර වගේ මිනිස්සුන් වගේ අද මිනිස්සුන්ට වචන දෙයක් ඇහිගෙන ඉවසන්න බෑ. නිසා බොහොම ඉක්මනට කලකොලොප්පම් කර ගන්නවා මගේ දැනුට කලන්තය හැදෙනවා নানা ආකාර දේවල්. ඒ මොකද දරා සිටීමේ ශක්තිය අඩුයි. මොකද ඉස්සර මිනිස්සු පයින් ඇවිදීම එදිනෙදා ජීවිතේ අනිවාර්ය සත්‍යයක්. සරුවචනාංශයේ හැමදාම මේ චාරිකා කාලේ හැතැම්ම 10ත් 15ත් අතර ප්‍රමාණයක් හැමදාම ඇවිදිනවා. පින්න පාතේ කරගෙන ඒ හැතැම්ම 10 15 පැයෙන් දෙකේ යන්න පුළුවන්. දෙපාන්දර පටන් ගත්තාම පින්න පාතේ කරන ඉවර වෙනකොට 10 විතර වෙනකොට ගිහිල්ලා එක තැනක ස්ථාන ටික වැළඳුවා. පොඩ්ඩක් විවේක ගත්තා. දවස් හැන්දවරුවම භාවනා කරා. සතපුණා පාන්දර නැගිට අනිදාසේ අනිදාසේ තැතම 10ක් විතර යනවා. ඉතින් මේ රවුම ගහලා එනකොට මාස 8ක් විතර යනවා. ඒ සෑහෙන දුරක් පයින් ගිහිල්ලා. දැන් අපිට මෙතන හන්දියට යන්න බෑනේ ත්‍රී වීලර් කර ත්‍රී වීලර් කතා කරන බිනා ත්‍රී වීලර් එකට ගෙවනට වැඩිය ටෙලිෆෝන් එකට ගෙවනවා. ඒකල ත්‍රී වීලර් ගෙන්නගෙන ඒක එන්නකම් මොකක්වත් නැහැ. ඒ තරමටම හොර වෙලා. ඒ නිසා ඕ මේ ඉන්න මේ ඉන්න මේ නරපණුවන්ට නිකන් පොඩි භූමිකම්පාවක් ආපු ගමන් මැරලා යනවා. සුළු සුළුකක් ආපු ගමන් අලකොල රඳ හඳි ගියා වගේ යනවා. එක එකටවත් තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ. අර මේ හරියට නිකන් කූඹි කුලකට වතුර එකක් පැක්කේරුවා. එක එක්කත් ලෑසි නෑ. ඔක්කොමලා තියෙන මේ බොත්තම් තද කරන්න එයා කන්ඩිෂන් දාන්න ඒවට දාන්න. පයින් ගිහලා වැඩක් කරගන්න බෑ. සක්මණෙන් අපි නැවතත් නම්බුකාර විදියට ආයෙ සක්මණ අඳුරලා දෙනවා. ආයෙ ගෙදර පයින් යන වැඩේ පටන් ගන්නවා. ඒ නිසා දීර්ඝ ගමනක් දුර යන වැඩක්. ඒ වගේම කාපු දේ හොඳට දිරවනවා. අපි උගාක් කරලාට අද තියෙන රැකියාවල් බොහෝ විට ඒක තැනක වාඩි වෙලා ඉන්න රසාව. ඒ නිසා හරියට මේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රශ්න. ඒක නිසා මේ කාපු බත හරියට දිරවන්නේ නැති නිසා ගොඩාක් ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ වගේම මානසික කායික රෝග දුරු වෙන්න අපි කයත් එක්ක ජීවත් වෙනවා. දැන් නෑ. දැන් ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොනවා හරි වැඩ කරගෙන ඉන්නවා මිසක තමන්න ශරීරේ නාවලා කවලා පොවලා තියාගෙන වෙලාවක් නැහැ. සක්මනේදී අපි නැවත ඇසුර ඇති කරගන්නවා. ඒ වගේම ඇස් දෙක අරන චේතනා පූර්වක කරන සක්මනේදී ඇති වෙන සමාධිය අර පරියන්කේදී වගේ ඇස් දෙක අරපමණින් කැඩෙන්නේ නැහැ. ඒ පෙර සූදානමක් විතරක් නෙවෙයි පස්සේ යනකොට මේ ප්‍රශ්නේ අනිත් පැත්තයි. සක්මන් භාවනාව නොකොට පරියන්කේදීම නොකල යුත්තක්ද හා සක්මන භාවනා අතහැරිය යුතු කාලයක් තිබේද? පස්සේ දවසකයි පරියංකේ නොකර සක්මන් විතරක් කරලා නිවන් දකින්න බැරිද? සක්මණෙන් විතරක් මට මේ කරන්න බැරිද කියලා. ඒ තරමටම පරියංකේ අතහැරනවා සක්මණ කියලා. මේ වෙලත් හම්බ වෙනවා. යන ගමනකදී සක්මණ කරගත්ත හැකි ඉඳගෙන ඉන්න වෙලා නැතුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යම් අයෙක් පින් කිරීමට ආර්දනා කරමුත් පින් කිරීමට පවින් වැලකීම උතුම්මයි සලකා කොට පුංචි පුංචි බොරුවක් කියා පින් කිරීමෙන් වැලකී විපස්සනාට හිතියොද කිරීමේදී යතිකී බොරුව තුලින් පවක් සිදුවන්නේ නැද්ද? පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේවට කියන්නේ පින්බොරු කියලා. මේ white lies කියලා જાතියෙත් තියෙන පින්බොරු කියලා කියන්නේ. මේ පින්බොරු කියන්න ඕනෙත් නැහැ. මේ මනුස්සයාට මට වෙන වැඩක් තියෙනවා කියන. ඉතින් මොනවා හරි ඕක නැත්තත් අපිට මොනවා හරි වැඩක් තියෙනවනේ. ඒ නිසා මේ මේ කියන්නේ චේතනාපූර්වක බොරුවක් කියන්න ඕනේ නැහැ. ඉංගියක් දෙනවා මම ඕකට උනන්දු නැහැ මට වෙන වැඩ තියෙනවා කියලක බොරු කරන්න chance එකක් ලයිසන් එකක් නෙමෙයි මේක. බොරුවක් කියන්න ලයිසන් එකක් දීමක් නෙමෙයි මේකෙදි කරන්නේ බොරුව හරහා නැත්තම් මිනිස්සුගේ අවධානය පැත්තකට යොමු කරලා කරන එක. මම ඉස්කෝ මේ ඉස්සර මේ 24 25 කාලේ මගුල් ගෙවල් මේ නේද එහෙම නැත්තම් ඔය මුත්ට්ටු පොළවල් හොයාගෙන යන්නේ. කොල්ලෝ හතර පහ දෙනෙක් හිටියාම කණ්ඩ. කට්ටිය විතර ගිහලා හොඳට කාලා එනවා. ඒකට තමයි මගුල් වල යන්නේ. ඉතින් කන්න ගියාම හොද්දට බඩදි ගෑරෙන්න කනවා. මස් මාළුත් කනවා, සිගරට් බොනවා. ඉතින් කාපිරිය මගුල් විතර ගියා වගේ තමයි. ඒක තමයි මගුල් ගල්වල යන්නේ. පස්සේ මම තීන්දුවක් කරගත්ත මස් මාළු නොකන්න. ඊට පස්සේ සිගරට් නොබොන්න. බොන්න නම් බෑ මට වමන යනවා. නැත්තම් ඒ දවස්වල හරි ආසයි මේ බොන මිනිහෙක් බව පෙන්වන්න. හැබැයි ඒක ඒක නෑ කිසි මේ එන්ටර්ටේන්මන්ට් එකක් තිබුණේ නෑ. ඊට පස්සේ යාළුවා ඇවිල්ලා පුරුදු තාලට මට කියනවා වරෙන් මචං මහමූදී නාන්න. ඉතින් පාටි වලට යන්න කතා කරුවා. ඉතින් මම දවස් දෙකක් ගියා. ඉතින් ගිහිල්ලා පතලෝතුයි බත්වික්කුයි කාලා එනවා. ජෝර පාටි යන්න ඕනේ. අන්සින් කියලා කණ්ඩ දෙයක්වත් නැහැ මොකුත් නැහැ ඊට පස්සේ කියනවා මචං ඕකට ගිහිල්ලා මම දැන් බොන්නෙත් නැහැ. මස්මාළු කන්නෙත් නැහැ. ඒ සිගරට් බොන්නෙත් නැහැ ඒ නිසා ගිහිල්ලා වැඩක් නැහැ ඊට වැඩිය කරදරේ අඩුයි කියලා ඒ කට්ටිය නිකන් හේතු ගන්නන්නේ බොරුවක් නෙවෙයි. වැඩක් නැහැ ඉස්සර යන්නේ මේක මේ බඩ බැදෙන්න කා ඡායාව වෙනකම් බඩ ඇදෙන්න කණ්ඩ යන්නේ. දැන් කණ්ඩ දෙන්නේ නැහැ. ගෙදර හිටියත් පතෝල බතුයි ගන්න. ඔතන ගියත් පතෝල බතුයි ගන්න. ගිහිල්ලා වැඩක් නැහැ. ඒකට ඉබේම මේ මිනිසුන්ට තියෙන මේ මාසෙට මෙහෙට එන්න ආකර්ෂණයක් දැන් නැහැ. ඉතින් ඒ වගේ ඕ මෙවට ක්‍රමසහවිදි ජාතක පොත කියවන්නේ මේ මොකද්ද මේ පංචවන ජාතකේ ඕන තරම් කාරණා තියෙනවා ඕන තරම් නිදහසට කාරණා තියෙනවා සිද්ධි තියෙනවා මේ වගේ දේවල් වලදී සරුවචන වහන්සේ හෝ ඒ පෙර වෙච්ච සිද්ධි වලදී මිනිස්සුયો මේ ප්‍රයෝගයේ සම්‍යක් බොරුවකින් පින් බොරුවකින් විශාල වෙන්න තියෙන අනතුරක් බොහෝම හිමීට හරවලා දාගන්න. ඉතින් ඒකට සාමාන්‍ය දැනුම කාය ළඟක් තියෙනවා. උදාහරණ පින් කිරීමට කතාල විට මට හිස එකක්මක් යයි පැවසීම තුලින් අන් පුද්ගලයා නොමග යැවීම. ඉතින් හිස එකක්මක් නැතුව හිස එකක්මක් කියලා කියනවනම් චේතනාපූර්වක වැරදි තමයි. නමුත් ඊජ් එකක් නැත්නම් දත එකක් කොමක් නැතුව අය ওই වෙලාවට. නැත්නම් කකුලේ අමාරු තියෙනවා, කොන්දේ අමාරු තියෙනවා, ඕවට තමයි. ওই ඊජ් එකක් කොම කියන්න යන්න එපා. ඕනම කෙනෙකුට කොන්දේ අමාරු තියෙනවා. ඉතින් ඒකට කොන්දේ අමාරු කියනකොටම දන්නව බොරුව කියලා. හැබැයි කොන්දේ අමාරු තියෙනවා. ඉතින් බොරුවේ ඌව එන්න ඌව අහන්න නිස්සන් වනේ තෙන්න ඕනද කියලා මට හිතෙනවා. ඔයගේ ඔල්ල දැනගතයි. ගරු ස්වාමීන් වහන්සේ මම පරියන්ක අවස්ථාවේදී යෝගීව පරියංක අවස්ථාවේ යෝගීව සිටින මගේ ආශ්වාස ප්‍රශ්වාසයේ ඊටාම සියුම් වූ විට මට දැනෙනවා හුස්ම ඇත්තේම නැහැ නැත්තේත් නැහැ ඉන්නවත් නොවේ නැතුවත් නොවේ හරියට පාවෙන ස්වභාවයක් ඒ වචනයෙන් ප්‍රකාශ කිරීම නොහැකි තරම් නමුත් හරිම සැලුවක් දැනෙනවා මේ කුමන ස්වභාවයක් තත්වයක් තයහ ඒ යෝගාවචරයට මේ වචනේ හරියට තේින්න හැකි දැන දැන ගැනීමට කැමැත්තෙමි විපස්සනා පුලුල්ලහා කරුණු දිගහැර විස්තරිත කර දෙමින් ඉල්ලා සිටිමි ඒක තමයි මම මේ උත්සාහ කරන්න පුළුවන් තරම් ඒකට අවශ්‍ය තොරතුරු දෙන්න. අවශ්‍ය තරම් ලැබිලා නැත්නම් ඉතින් ඒක කාලේ මැදිකම නිසා හෝ මගේ දුර්ලකමක් නිසා නමුත් මම උත්සාහ කරන්න පුළුවන් තරම් විස්තර කරලා දෙන්න මේ කියන தത്വයේදී මේ වාක්‍ය වැදගත්ම දේ තමයි මේ මේ ප්‍රකාශනයේ ඒ වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි තරම් නමුත් හරිම සෑහලුවක් දැනෙනවා. මෙතනදී මේ වචන සීමාව ඉක්මවන එක ව්‍යාකරණ සහ වචනපතේ ඉක්මවනවා. අපේ අත්දැකීම යනවා මේ sannivedana කළ නොහැකි තැනකට. ඒ යන්න කරුණු රාශියක් අවශ්‍ය වෙනවා. රූපේ පිළිබඳව අපි දන්නේ ප්‍රකාශිත පැත්ත විතරයි. අපේ භාෂා ව්‍යාකරණ හැදිලා තියෙන්නේ ප්‍රකාශිත රූප වලට විතරයි. අප්‍රකාශික දේවල් වලට අපේ ඉඳුරන් ලෑස්තිත් නැහැ, භාෂාව ලෑස්තිත් නැහැ. වේදනාවෙත් සාහිත්‍යයේ කොහෙද තියෙන සැප දුක්ඛක වේදනාව විතරයි. අදුක්කම සුඛයට ගියම සාහිත්‍යයක් නැහැ. සංඥාව ගැලවිලා ගියාට පස්සේ Taman ළඟට එන තොරතුරුකුත් නැහැ. ඒක අනුන්ට කියලා දෙන්න සංඥාවකුත් නැති වෙනවා. සංස්කාර විඥාන වලටත් වෙනවා. ඒක නිසා මේ වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකිකමම මේකේ ගැඹිරත්වය ප්‍රකාශ කරනවා. හැබැයි අත් දකින්නවා. ඒක අත් දකින්නවා. එතකොට තියෙනවා මොකද්ද මේකේ නිකන් ගූඪ තත්වයක් නෙවෙයි. නමුත් ගොළුෙක් දැකපු හීනයක් වගේ වෙනවා. දැක්කට මොකද කියාගන්න බෑ. ඉතින් මේකට උපමාවක් දෙනවා මේ මේ මේ කියන தත්ත්වේ නිවන නෙවෙයි. නමුත් නිවනට සූදානම් කිරීමක්. ඒක නිසා මේ වේදනා චෛතසිකේ හරහා නිවන විස්තර කරනකොට කියනවා අපි මේ සාමාන්‍ය කන දිවනාශය හරහා විඳින සැපට කියනවා ආමිෂ වේදන සුඛය කියන්නේ. ආමිෂ සුඛය කියලා කියන්නේ මේ විඳී හැකි හදා බෙදාගත හැකි සැප. රූප, ශබ්ද, ගන්ධ, රස ආරාධන ආමිෂ සුඛය. නමුත් ඒව ඉක්මවල කැලිකට ගිහිල්ලා බණ භාවනා කරනකොට සමාධිය හරහා ලැබෙන සුඛයට කියනවා නිර්ආමිෂ කියලා. ඊටමසේ කාටවත් දෙන්න බෑ. ඒ කරන හැටි කියලා දෙන්න බුණොත් එයත් භාවනා කරුවොත් විවේක වෙනකොට වෙනවා. ඒකත් තාම ලෞකිකයි. නිවනට කියන්නේ අවේදිත සුඛයක් කියලා. විඳින්න බැරි නමුත් සුඛයක් කියලා. ඒ සාරිපුත්‍ර සාංශී ඒක කියනකොට එතන හිටපු පිරිසේක සංඝයා වංශනාවක් කියනවා ස්වාමීන් වහන්සේ මේ විඳින්න බෑ කියන එකයි සුඛයයි කියන එක පරස්පර විරෝධී නේ. විඳිනවා කියනකොට මේක මේ සැප දුක් වෙතෙන්නේ විඳින්න බැරි නම් ඔකට මොකද සුඛයක් කියන්නේ කියලා. එතන සාරිපුත්‍ර සාංශ කියනවා ඇවැත්ති විඳින හැම දෙයක්ම පෙරලෙන සුළුයි. බුදුරජාණන් ශ්‍රී කියන පෙරලෙන සුළු හැම දෙයක්ම දුකක් කියලා. මේ தත්ත්වේ පෙරලෙන සුළු නෑ විඳින්නත් බෑ ආර්ය විහාරයේ උච්චරය සැප කියන්න පුළුවන්. විඳින්න බැරි නිසාම තමයි ඔකට සැපක් කියන්නේ කියන්නේ. නැත්නම් පෙරලෙන්නේ නැති නිසා තමයි සැපක් කියන්නේ. ඉන්නේ මේ ලකුණු ටික තමයි මේ පෙන්වන්නේ. මේ මේ தত্ত্বය ඇහෙන් ලබන එකක් නෙවෙයි, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, හිතෙන් නෙවෙයි ලබන්නේ. රූපෙන්, ශබ්දෙන්, ගන්ධෙන්, රසයෙන්, ස්පර්ශයෙන් නෙවෙයි ලබන්නේ. ලබන්නේ නැහැ කියන්න බෑ. නැහැ කියන්න බෑ බෑ කාටද ඔප්පු කරන්න බෑ. ඒ නිසා ඕන කෙනෙක් කියනවා මේ මනුස්සයාට මොකක් හරි පටලවිල වෙන්නේ නැති මේ කතා කරන්නේ. නමුත් ආර්ය ලෝකයේ දන්න මේ මනුස්සයා දැන් ගමනට යන්න ලෑස්ති බව. ඒ නිසා මේ අවේදිත සුඛය ගැන කතා කරනකොට බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ නිදර්ශනයක් දෙනවා. අපි හිතුවොත් කෝටිපතියෙක් ඉන්නවා. නැත්නම් ඊටතරී පොසතෙක් ඉන්නවා විශාල મંદિરයක් හදලා ඒකේ ඕනම රස જાති තියෙනවා. ලෝකේ තියෙන විවිධ විවිධ රස ඕන දෙයක් තියෙනවා. විවිධ ශබ්ද තියෙනවා. ඕනි අන්තරක් මාර්ගයෙන් අවශ්‍ය ශබ්ද ගන්නවා. එතකොට විවිධ ගඳ જાති තියෙනවා. කාශ්මීරෙන් ගෙන ආවා, පැරිස් වලින් ගෙන ආවා ඕනේ ගඳ සුවඳ තියෙනවා. ඔය හොඳ රස උයන කුක්ස්ලා ඉන්නවා කැමැති ආහාරයක් ඉතාලියන් නම් ඉතාලියන් චයිනීස් නම් චයිනීස් ඕනයක් හදන්න පුළුවන්. සුඛෝභෝගී යාන වාහන ඇඳපුටු මෙට්ට හොඳට තියෙනවා. ඉතින් මේ බිලියනය නිතරම ඉන්නේ නිකන් ෆ්‍රස්ට්‍රේෂන් එකේ. රෙස්ට් එක තමයි නැත්තේ මිනිහට. ඒක දවසක් ගිලමින හොඳටම නිදි. හොඳටම නිදින වෙලාව අපේ වචනේ කියනනම් කුක්ත පොළොස් තනුවක් පොළොස් පොළොස් ඇඹුලක් හරිනවා හොඳට පදමට ඇවිල්ලා. හරි සුවඳයි. අරු ගිහිල්ලා අර බිලියනෙට කතා කරගෙන සර් පොලොස් ඇඹුලක් තියෙන টොප් එකට වනදමුද කියන්නේ. එතකොට මේ පන්දිසාච යනවා මේ මිනිස්සයා නී ඔබ හදව පොලොස් ඇඹුද කොච්චර වටීද කියලා නැගිටලා මූණ හොදාගෙන මේක වළඳලා කුක්ට ප්‍රොමෝෂන් එකක් දෙයිද නැත්නම් මෙයාක සැක් කරලා අස්කලා දායිද කියලා. මට යන්තම් තිබුණ නිදහස විවේකේ ගියේ එකම වෙලාවේ මෙයා කාමේ පොලොස් සම්බුලක් ගෙනලා මාව නැගිට්ටුවා කියලා. මේ දෙකෙන් කොයි එකද වෙන්න පුළුවන් කියලා. මොකද මේ බිලියන කෙනෙකුට පොලොස් නඹුලක් කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. එනස අවශ්‍ය අර විවේකී. මේ මනුස්සයාට පොලොස් නඹුල හරි කියන නිසා අරුවට තට්ටු කළා කියනවා සර්. උද්දට හොප් එකට පොලොස් නඹුලක් පදම හරි ගිහලා තියෙනවා නැගිටින්නේ. මෙන්න මේ නිදර්ශනයේදී කුක් මෙයාට විරුද්ධ නඩුවක් දැම්මොත් මේ මනුස්සයාට මම ලස්සන පොලොස් නඹුලක් හදලා රසට හදලා දුන්නා මේ මනුස්සයා මාව ඉඳලා අස්කෙර මම රසයෙන් අස්කෙරුවයි කියලා. එයා කියයිලු එහෙම මම දීව පොලොස් හැමලටත් වැඩිය හොඳ තැනකද හිටියේ පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. මම දෙන පොලොස් හැමල තියෙන රසටත් වැඩිය රස තැනකද හිටියේ පුළුවන් නම් ඔප්පු කරන්න. ඒකට අහනවා මේ බිලියනයට පුළුවන් වේද කියලා Taman අර විඳපු විවේකය ඔප්පු කරලා පෙන්නන්න. එයාට කියන්න බෑ මම ලස්සන රූපයක් දැක්ක සද්දයක් ඇහුවා ගඳ බැලුවා රස බැලුවා පහස නැහැ. එයාට කියන්න තියෙන එකක්වත් නැහැ ඒ වෙලාවේ. අඩුවානේ බෙඩ් ෂීට් එකවත් ඇඟේ වැදිලා තිබුණා නින්ද ගිහිල්ලා නැහැ. බෙඩ් ෂීට් එකවත් නැහැ. ඉතින් එවනම් අර කුක් දෙන්න හදන රසවත් දෙයට තාරා යන තරම් හොඳ රසය මොකක්ද ඒක අවේදිතයි. මොකක්වත් විඳලා නැති එක තමයි යාට තියෙන විදිහ. ගැඹුරු නිින්දෙදී අපි මේ ලෝකෙට සම්බන්ධ නොවීම හරහා තමයි විවික ලබන්නේ. ඒක නැති වුණොත් නිින්ද එක දිගට දවස් 3ක් නැතුනොත් ඉන්සොම්නියා ආවොත් පිස්සු තමයි. අපිට තේරුණාට මේ නිදාගෙන ඉන්නවා කියන එක කාලේනාසි කිරීමක් කරුවට එක දිගට ওই බ්‍රේන් ඔපරේෂන් කරපුවාම නිින්ද යන්න දෙන්නේ නැහැ. අවදි කරලා තියාගෙන ඉන්න. මොනවත් නැහැ මුළු අපායේ ගිහිල්ලා දැම්ම හොඳයි. නිින්ද ගියොත් එහෙම මේ මොනිටර් කරන්න බෑ ලෙඩ ආපහු. ඒ නිසා කොහොම හරි අවදි කරලා තියාගෙන ඉතින් රෑත් දවලු එක දිගට නිින්ද නැති වුණාට පස්සේ පුදුමාකාර කරදරයක් තියෙනවා. ඒ නිසා අපි හුඟක් accounts balance වෙන්නේ නිින්දදී. ඔය හීන මාර්ගෙන් අරගෙන. නමුත් තද බල නිින්දදී මොකද්ද විදිහට සැපේ? නමුත් ඒ තරම් අත්‍යවශ්‍යයි. නමුත් ඒක බුද්ධිය ගණ ගන්න දේ. අවේජේසුක කියන්නේ බුදු වෙලා ගන්න එක. ඒක ඊටත් වැඩිය හොඳයි. නමුත් ඒක කවදාකවත් වචන දාන්න බෑ. ඒ කියන සැපේ ඒ එනකොට භවනා කරගෙන යනකොටත් අපි තැනකට යනවා. වචනේ විස්තර කරන්න බැරි මේ ලෝකේ විදියට කියා ගන්න බැරි. නමුත් කැමැති වෙනකොට කැමැති වෙනකොට නම් යන්න බෑ. වරින් වර යන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ යෝගාවචරයට දෙන්න තියෙන කෙටි මේ උපදේශයක් ඒ සුඛේ වැඩිවීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න. ඒ සුඛේ වැඩි වෙලා ඉන්න කුමක් කළ යුතුද ඒ දේ කරන්න කිව්වට පස්සේ ආ නැවත නැවතත් එහි යන්න එන්න ගණිතය කරන්න පටන් ගන්නවා. නමුත් ඒක මේ වචනයට හෝ ව්‍යාකරණයකට හෝ සංඥාවකට හෝ මොකකටවත් දාන්න බෑ. ඒ නිසා ඒක මොකද්ද කියලා අහන්න හදනවයි කියලා කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් පුළුවන් තරම් උපදේශයක් වශයෙන් දෙන්න තියෙන මේ தത്വෙට නොබියව මුණ දීලා හිත හුරු කරගන්න කියන්නේ. මෙම දේශනාවලදී අනෙක් අය සාකච්ඡා කරද්දී සමත විදර්ශනා විපස්සනා විදර්ශනා යන වචන ඇසී. ඒත් මෙම භාවනා පිළිබඳ වෙනස පැහැදිලි නැත. අපගෙන කරනවායින් මේ භාවනා ක්‍රමයන්ගේ ඇති වෙනස්කම් පැහැදිලි කර දෙනු මැනවි. එසේම ආනාපාන සතිය සහ සක්මන් භාවනා ආයත්තන්නේ කුමන භාවනා ක්‍රමයකටද බුදු වහන්සේ බුද්ධත්වයට පැමිණීමට පෙර සිදු කළේද ආනාපාන සතිය බව ආශාත්‍ය මේවා පැහැදිලි කර දෙන්නේ මැනවි ඔබ ආචාර්ය දීර්ඝාෂ වේවා මේකෙදි මම හිතන්නේ සලකා බලන්න තියෙන මේ සමත විපස්සනා කියන එක විදර්ශනා කියලා කියන්නේ සංස්කෘත වචනේ විපස්සනා කියලා කියන්නේ pāli වචනේ මේ දෙකම අපි සිංහලේ පාවිච්චි කරනවා සමත විපස්සනා දෙක තමයි භාවනා ක්‍රම දෙකක් විදිහට ਸਰවඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා සමත පූර්වංගම යන ක්‍රමයක් තියෙනවා විපස්සනා පූර්වංගම යන ක්‍රමයක් තියෙනවා දෙක සම්බන්ධ කරලත් යනවා මේ සමත භාවනාවේදී ලැබෙන සමාධිය සමාධියේ තියෙන වෙනසක් තමයි මේ කතා කරන්නේ සමාධිය එකම අරමුණක් අරගෙන අරමුණට හිත බැස්වීමෙන් අරමුණේ හිත නිදිගැන්වීමෙන් අරමුණේ හිත මත් කරවීමෙන් වගේ ලැබෙන සැපයක් තියෙනවා විපස්සනාවේදී ගන්න සමාධිය අර වගේ අරමුණට බැඳලා තිබ්බට හිතේ විමසුම් නුවණට බාධා කරන්නේ හිතේ විමසුම් නුවණ අවදියෙන් තියාගෙනයි ඒ මේ භාවනා කරන්නේ. උදාහරණයක් වශයෙන් කියනනම් සමත භාවනා ක්‍රමේ ලෙඩා හිරිවටලා සී නැති කරලා ඔපරේෂන් කරනවා. විපස්සනාදී ලෙඩාට කියන වේදනාවක් එයි සී නැති කරන්නේ ඉවසගෙන හිටපන්. කපන්නේ ලේ පිට. ඒක හරි අමාරුයි. ඔය මේ මෙහිදී අය බාසුන්නය කෙනෙක් ඒ බාසුන්නය කරගෙන තියෙනවා මේ ඇහි සුද කපලා තියෙන වික්‍රමාරච්චි වෙදරාලාමින් දැදී. ඒ ගිහිල්ලා වාඩි කෙරුවට පස්සේ ඔළුව ඇත්තට තියනවලු අර ඩෙන්ටිස් ළගේ වගේ උඹට පිරිමිකමක් තියෙනවා නම් ඉවසමයි යකෝ කියනවලු කපනවා. මිනිස්සෙක් එච්චා ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ කියලා කපල සුද කපල මහනවා. අගේ කැහක් මේ ලෙන්ස් එකක් දාලා අනික කැහ වික්‍රමාරච්චි මහත්තයා වෙදකම් කරලා කියනවා වේදනයිලු. මොනවාක් කතා කරන්න දෙන්නේ නැතිලු හිතටම බයිනවා. ඒක තමයි ඇනස්තීසියා එක හොඳට බයින් එක තමයි. බැලලා කපන. අපැත්තේ හිටිය අයර කහවත් වේද මහත්තයයි කියලා එක්කනේ gedi වෙලා. ඉතින් ගිහිල්ලා මේ පේන තැනක හරි කමන්නේ gediyak තියෙනවනේ. එයා අතකක ඉන්නවා ටිකක් කතා කරලා. මේ අතේ ඇඟිල්ලේ අර ડોක්ටර්ස්ලාගේ මේ ස්කැල්පල් එකේ මේ මේකක් හිර කරගෙන ඉන්නේ. ඒක ඒක නිකන් මේ පොඩි මේ නිකන් අද කියන්නේ හෙල්ලයක් වගේ කැපෙනවා කියන්නේ යකාට කැපෙනවා. මේ කතා කරන සික් කළා දිනවා. අම්මෝ පිට ලේ පිට කපනවා. මොනවක් කතා කරන්නේ? කිසිම ඇනස්තීසියා මොනවක්වත් නැහැ. ඊට පස්සේ කෑ ගහන්න පටන් ගත්තට පස්සේ බෙහෙත් දාන්න එකයි. ඒ මොකද මනුස්සයල හැදිලා තිබිලා තියෙනවා gediyak කවදාකවත් සනීප කරන්න බැරි. මිනිහා ලෝකේ ඉන්න හැම geddi වෙද්දු ගාවට ගිහිල්ලා ඉවරලා අන්තිමට geddi වෙද්ද සාත්‍තර ඉගෙන ගත්තා. ඊට පස්සේ දක්ෂ geddi වෙද්දෙක් පාටපත් වුණා ලේ පිටමයි කපන්නේ. විපස්සනාදී තියෙන්නේ එන්නේ වැඩක්. විපස්සනාවේදී මේ මත් කිරවිලි නැලවිලි ගවි මොනවත් නැහැ. සුද්ධයි ඇතිදී ඇති හැටියට දැකගෙන යන එකක් තියෙනවා. සමතෙදී කරන්නේ ලෙඩා හිටි වටලා කපනවා. මේකට තව උපමාවක් කියනවා ගඟක් එකොට වෙන්න හදනකොට දැන් අපි තුමු මේ ගම්පා දිස්ත්‍රික්කේ පොඩ්ඩක් එහාට ගියාම කැලණි ගඟ කැලණි ගඟ එහා පැත්තේ රත්නපුර දිස්ත්‍රික්කේ. අපි තුමු මේ දිගේ රජවරු දෙන්නෙක් ඉන්නේ මේකේ ඉන්න මහා දුර්දාන්ත රජ කෙනෙක්. මෙහි ඉන්න පුරුෂයෙක් මේ රාජ්‍ය විරෝධී කියලා උදහස් වෙලා මරනවා. මරණ තීන්දුව කරනවා. ඉතින් රාජපුරුෂය එනවා මෙයාව අල්ලන්න. මෙයා දැනගෙන දුවනවා. දුවන්නේ අරමේෂේ නැත්නම් අපිට මෙයා දුවන. දුවනකොට කැලණි පාන ගඟ හම්බ වෙනවා. එහා පැත්තට යන්න බෑනේ. ඉතින් මෙයා කල්පනා කරනවා දැන් මට ඔරුවක් නැතුව යන්න කියලා ගිලිලා මැරෙන්න පුළුවන්. කිඹුලෝ ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම පොඩ්ඩක් වටපිට බලලා කොට දෙක තුනක් එකතු කරලා කේල් කන්දක් ටිකක් එකතු කරලා පහුරක් බැඳගෙන අතින් පයින් දාගෙන හරි ඒකට වෙන්නම් කියලා පමා වෙනකොට බය හිතුණා දැන්. අස්තර අසාරෝකයාව ජීවිතේ නැති වෙනවා. ඉතින් එතකොට මැරෙන්නේ මැරිච්චාවයි රැකෙන්නේ රැකිච්චාවයි කියලා පහුර ගැන බලාපොරොත්තු වෙන්නේ නැතුව පණින පණින්න විපස්සනා කරනවා. පහුරක් බැඳගෙන අතින් පයින් තමි ගහමින් එහාට යන ක්‍රමයේ සමතේවා. ඒසයි සමත භාවනා ක්‍රම විපස්සනාවේ කියනවා ටාගට් බෝඩ් එකක් හයි කරලා මොකද්ද ඉලක්කය කියලා නේ කියන්නේ. ටාගට් කියන්නේ වෙඩි තියනකොට ගන්න. හරියට හිතවපු ටාගට් බෝඩ් එකට වෙඩි තියන්න ඉගෙන ගන්න එක සමතේ. පණින සතාගේ පිම්මට වෙඩි තියෙන එක විපස්සනා. දැන් මේ සතෙක් පණින පිම්මට වෙඩි තියෙන එක විපස්සනායි වගේ විපස්සනා සමාධියයි සමත සමාධිය අතර වෙනසක් තියෙනවා. ඒ අනුව මේ කෙසේ නමුත් සමතේ හරහා හෝ විපස්සනාවෙන් තමයි නිවන් දකින්නේ. එතන සමාහට සමතය ගෙවන් සමතෙන් කරන වැඩ කටයුතු ටික විපස්සනා හරහාම කරගෙන යන භාවනා ක්‍රමිකුත් තියෙනවා. කෙසේ නමුත් ත්‍රිවිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කිරීම විදර්ශනාව හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි සමතෙන් කරන්නේ අර කංකටොළු ගතිය අධිකරන්න, කටු කරෝසන ගතිය අඩුකරන්න මත් කිරීමක් කරගන්න. සීනති කිරීම. ඉතින් කොච්චර දුරට සීනති කරනවද කියන එක ප්‍රශ්නයක්. මගේ මේ මේ මේ කකුල තිබුණා පොඩි තැන්ඩක් තියෙනවා පොඩි ගැටයක්. ඉතින් අර පහුගිය දවස්වල දීලා දොස්තරලම 40 දිනක් විතර වෙලා ඔපරේෂන් එක මේ රිට්‍රීට් එකක් කරා. ඉතින් ජයරත්න මම තැඹරලා පස්සේ මං කව මට කපන්න ආසයි කියලා. ඊට <laughs> ලෝකල් ඇනස්තීසියා දාලා කපමු කිව්වා. මම ඒ දවසක් ලීපිට කැපුවා. ඒ කියන්නේ ආයුර්වේදික කරන දාලා ඒක ආයෙ මතුන ගාච්ච ඔෆිස් එකේ තියලා කැපුවා. ඉතින් මන්ට බලන් හිතුණා මේ මේ මොකද මේ ඇත්තටම ඇනස්තීසියා කරන්නේ නැතුව කැපුවා නම් තමයි මේ කැපිල්ල මේ බලන්න මේ කොහොමද වෙන්නේ කියලා. මට මතකයි දත් ගලවන ඉන්ජෙක්ෂන් ගහලා කරන වැඩේ. ඉතින් ඒකෙදි පුළුවන් තරම් මේ හිරිවැටීමකින් තොරව ඒ දේ කරන්න පුළුවන් ගතිය තියෙනවා නම් එතන ලොකු පැන යෑමක් නැතුව කරන වැඩක්. නමුත් ගොඩ දෙනකොට ඒක කරන්න බෑ. මොකද දෙනකොට අවශ්‍යයි හිරිවැටීම අවශ්‍යයි නැත්තම් කරන්න බෑ. අන්න හිරිවැටීම වගේ තමයි සමතෙන් කරන්නේ. ඉතින් ඒ සඳහා තවත් සුවිශේෂී දැනගත යුතුය තමයි ආනාපාන සති භාවනාව විතරක් මේ දෙකටම පාර කපන. අනික ඕනෙම අරමුණක් ගත්තොත් එක්ක සමතේට පමණයි එක්ක විපස්සනාට පමණයි. ආනාපාන සති භාවනාව මේ දෙකටම උදව් කරනවා මේ සක්මන් භාවනාව දෙකටම උදව් කරනවා සක්මන් කරනකොට ඒ පුංචි කාරණාවක් ඉතින් අර මේ ප්‍රශ්නේ අහපු නිසා බෞද්ධ භාවය සඳහා කියනවා සමත භාවනා කරන එකන සක්මනේදී කරන්නේ වම දකුණු වශයෙන් මෙනෙහි කිරීම පමණයි විපස්සනා කරන එකන වම දකුණු වශයෙන් පටන් අරගෙන හොඳට පදන් වෙලා යනකොට වම ඔසවනවා තබනවා කියන එක කරනවා. ඊට පස්සේ ඔසවනවා යවනවා තබනවා කියලා තුනට කඩලා කරනවා දෙකට කඩලා කරනවා ඒක විපස්සනාට විතරයි. සමත එක්කනට වම දකුණ විතරයි. නමුත් සමහර විපස්සනා කරත් වම දකුණ විතරයි යන්නේ. අනිත් වගේ පුංචි පුංචි වෙනස්කම් වර්ගයක් තියෙනවා. මේ ප්‍රශ්නේ ඔක්කොටම සරල ඍජු කෙටි උත්තරේ තමයි සතියට හිත යොමු කරා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑ. සත්‍ය හරහා කැමති නම් එයාගේ ධම්මාන්තරගත ක්‍රමයේ සමතේ හරහායයි විපස්සනා හරහායයි සතිය හරියට මේ ඍජු කරගෙන යනවනම් මේ මූලධර්ම පිළිබඳ කිසිම දැනුමක් නැතුව සතිපට්ඨානෙ තියෙනවනම් ආරසාව තියනවා කියන එක කියතයි. ඒක නිසා මේ නිසන්වනේ අපි පටන් ගන්න පළමිනිම වාක්‍යය කියන්නේ මේක අපි සතිපට්ඨාන භාවනාවක් විතරයි. අමතක කරන්න කියලා දෙන්නේ නැහැ විපස්සනා යන්නේ නැහැ. වැලැන හැටියට මැස ගහ ගන්නටලා දෙනවා යෝගාවචරයට අපි සමති සතිය උගන්වනවා. එතකොට යන අතේ ආවීම අඩු සංකරතා. ඒක නිසා මෙහි සමතට විපස්සනාට දෙකටම අවශ්‍ය පහසුකම් ඊට පහඩුකම් වගේ යෝගාවචරයෝ සමෝසේ වැඩ කරනවා. අනික හැම තැනදීම සමත භාවනා එකක් විපස්සනා භාවනාවක් කියලා දෙකට බෙදෙනවා. මෙහි එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි සතිය තමයි ඉස්සර කරගෙන යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සිමෙන්ති පොළවේ සක්මන් කිරීම පයට රළු ගතියක් නොදැනීම මානසික ඒකාග්‍රතාවයට ඇති වෙන බාධාවක් වේදයි කරුණාවෙන් පහදා දුන්න මැනවි. ඇත්තටම මේකෙදී මේ එකක් අරගෙන හරියටම ගුණ දොස් විචින කරනට වැඩිය සංසන්දනාත්මකව බලනකොට කෙනෙකුට මේකට උත්තරයක් ගන්න පුළුවන්. වචනේ පරිසමාප්තාර්ථයෙන් කියනනම් වැලි පොළොව තමයි හොඳම. වැලි පොළොව නැත්නම් වැස්ස වෙලාවක් ආවොත් අපිට ඒ වෙනුවට විකල්පයක් ගන්න වෙනවා. ඇතුළත සක්වන ගන්න වෙනවා. ඇතුළේ සක්වන ගොම පොලොක් වෙන්න පුළුවන්. සිමෙන්තියක් වෙන්න පුළුවන්. ප්ලාස්ටික් ලණු පැදුරක් වෙන්න පුළුවන්. සාමාන්‍ය ලණු පැදුරක් වෙන්න පුළුවන්. ඒකෙදී අර වැලි පොළවේ තියෙන තරම් අර පපඩ මප්පෑගෙන උඩ චිරි චිරි ගන්න වගේ ගතිය එන්නේ නැහැ. අච්චර සජීවී නැහැ. නමුත් කරන්න දෙයක් නැත්තම් මේක කරන්න එපායි. ඒක නිසා ඒක නිසා මම සක්මන් කරන්නේ නැහැ කියලා පැත්තකට යනට වැඩි සිමෙන්ති පොළව හරි හොඳයි. විශේෂයෙන්ම පිටරටදී මේ වගේ කාලගුණයක් නැහැ. හැම වෙලාවෙම සීතලයි. නිසා එළිය කරන්න ගියොත් බොහොම ඉක්මනට සෙම රෝග හැදෙනවා. ඉතින් යත්තන කරන්න තියෙන එකම දේ පොළවේ තමයි. ඇතුළත තමයි. ඒතකොට කරන්නේ ඒ රටවල මේස් ටිකක් දාගන්න. මේස් ටිකක් දාගත්තාම අර පොළවේ සීතල ගතිය එන්නේත් නැහැ. සනීපෙකුත් දැනෙනවා. නමුත් අර වැලි පොළවේ තරම් ඒ අවශ්‍ය කරන මේ ව්‍යායාමයේ සිද්ධ වෙන්නේ මානසික ඒකාග්‍රතාවයට වෙන බාධාවක් වෙයි අච්චර ලස්සන වැලි පොළවල් තියෙද්දි මේක සක්මන් කරනකොට නම් මානසික බාධාවක් තියෙනවා. ඒ මිච්ච ලස්සන හදලා වැලි පොළව තියෙද්දි කම්මැලි කවට මේ උඩට වෙලා යාට මහට බොරුවට සක්මන් කරනවා. එතකොට නම් ඇදලා දාන්න ඕනේ කනට ගහලා එහිට ඇදලා දාන්න සක්මන් කරපුවම මිලියි. නැතුව වැස්ස වෙලාවට ගිහිල්ලා කමන්නේ මම ස්වාමීන් වහන්සේ කියන නිසා වැස්සියට දක්මන් කරන්න ඕනේ කියලා ඊට ගියොත් ඒත් කන්න ගහන්න වෙනවා. මම <laughs> කෝට්ටේ ගිහිල්ලා පූත්‍ති කියලා බණ කියනකොට සක්මන් සතිපට්ඨාන සූත්‍රයේ ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති කියන දවසේ පැය භාගයට වැඩි සක්මන ගැන කිව්වා. කීප දවසේ පහුවෙන්දා ඉතින් අපි සභාපතිතුමා මට ටෙලිෆෝන් කෝල් එකක් දාලා කතා කරා. ඒ මන්ට හරියටම 8 ඉඳලා 7 ඉඳලා 8 වෙනකම් භාවනා කරන. වෙන්ද මං කතා කරත් කතා කරන්නේ. හරියට අතාමාට මට කෝල් එකක් දුන්නා. මොකද මොකද මිනිස්සු මේ වෙලාවේ කරන්නේ මේ ස්වාමීන් වහන්සේට පණිවිඩයක් කියන්නේ. මොකද මම මේ කමටහන් සුද්ධ කරන්න ලෑස්තිනේ මොකද කියන්නේ කියලා. ඔබ වහන්සේගේ හොඳ ගෝලයක් ආවයි කිව්වා මගේ මේ පත්තර කන්තෝරුවට මුද්‍රණ කන්තෝරුවට. මම මොකද කියලා. බද්ද වරුසාවේ තෙමීගෙන ආවයි කිව්වා පොතක් අච්චු ගන්න. ඊට පස්සේ ඇව්වලු මේ මොකද මනුස්සය මෙච්චර තෙමිලයි කියලා. ඊට පස්සේ ගෝලිය ඊයේ ධම්මජීව හමුදුර සක්මන් කරනකොට කිව්වා මේ සක්මන් කරන්න බැරි නම් බස් වලට කලින් බහලා පයින් යන්නේ කියලා. ඒ නිසා මම කලින් බැලාවයි කිව්වලු බස් ඕටය කලින්. ඊට පස්සේ කිව්වලු ඉතින් මිනිස්සු උඹ උඩයක් අරගෙන ඉන්න බෑ මේ වැස්ස උදේ ඉඳලා වහිනවන්නේ නැහැ අත් දෙකම හිස්සෝ තියාගෙන යන්නේ කිව්වලු සක්මන් කරනවා. මගේ ප්‍රෙස් එක පුරාම වතුරලු. ඔබ ආංශිකේ ගෝලියෝ හරියටම අකුරට වැඩ කරනවා කියන්නේ. ඉතින් ඒ වගේ වෙලාව හැටියට කරන්න ගියාම සමහරලාට නිකන් සාමාන්‍ය මිනිසුන්ට හිතෙන්නේ ඔළුව වයස් මාරු වෙලා වගේ කියලා. ඒ නිසා මේවත් හැම පැත්තම කරන්න කරලා බලලා Tamanda වැඩියෙන්ම ප්‍රතිඵල හම්බෙන දේ කරන්න මෙතෙන්දී අපි කරන්නේ සාමාන්‍ය ආදර්ශවත් විදිහට කෙටි මේ උපදේශ පන්තියක් දෙනවා. ඊටු ටිකේ මම ඕනේ නම් මං කියන්නම්. සක්මන් <laughs> කරනකොට සමහර උඩ සක්මන් කරලා හැරෙනකොට හිත කැඩෙනවනේ. ඒක නිසා බෝධිමළු වටියට රවුම යන්න කියන. එහෙම නැත්තම් පස්සෙන් පස්සට සක්මන් කරන්න කියන. කවදාකවත් නිින්ද යන්නේ නැහැ. එහෙම නැත්තම් සක්මන් කරන්න තාප්පයක් උඩ බය වෙන්න දෙයක් නැහැ. පුළුවන් නම් සක්මන් කරන තාප්පයක් උඩ පස්සෙන් පස්සට. කිසි බය වෙන්න දෙයක් නැහැ. සක්මනේ දෙන්නේ උපරිම ආනිසංස ලැබෙනවා නැත්තම් කොන්ද කැඩෙනවා. <laughs> දෙකේ එකක් වෙනවා. මේ සේවම කරන්න ඕනේ අපි ආයේ මේ මම කියන දේ අහගෙන පොතේ බලලා හරියන්නේ නැහැ. පටන් අර ගන්නකොට හොඳ තැනකින් පටන් ඔය ටික කරලා බලන එකයි තියෙන්නේ. කන්දක් නගිනකොට බලන්න පය වැඩ කරනවා. ඉපල්ලමක් බහිනකොට කොහොමද පය වැඩ කරන්නේ? ඊට පස්සෙන් පස්සට යනකොට කොහොමද? ඒකෙම රැයක බලන්න කිසිම නැතුව අන්ධකාරයේ කරුවලේ පය තියෙනකොට මේක මේ සර්පෙක් පෑගේද කූඩැල්ලෙද්ද බල්ලෙක්ගේ අසුචි ටිකක් තියෙයිද කියලා තියෙනකොට මේ කය මේ පය සම්පූර්ණට කරපොත්තගේ සෙන්සර් එක වාගේ හැමදේම කරන්නේ නිකන් ඇහැ අරගෙන හිටියත් එකයි නැතත් එකයි සම්පූර්ණ නර්වස් සිස්ටම් එකක් වෙනම වැඩ කරනවා. උඟා කනතුරු අඩුයි මොකද හිමීට කෙරෙන්නේ. එනිසා කියලා තියෙනවා මේ වරින් වර වරින් වර රෑ යනකොට ටෝච් එක නිමාගෙන යන්නේ. වරින් වර ගෙට ගිහිල්ලා යතුරු දාන්න නැත් ස්විච් එක දාන්න නැතුව අන්ධකාරෙම ගිහිල්ලා තමන්ගේ ඇඳ ගාවට ගිහිල්ලා නිදා ගන්නකම් කටයුතු ටික අල්ලා අල්ලා කරන්න පුළුවන් කියලා. සම්පූර්ණ අලුත් නව සිස්ටම් එකක් වැඩ කරනවා. අපිට වෙන්නේ අපි ගී ගම්ම ස්විච් එක දාගන්නවා ඊට පස්සේ අර යන්ත්‍රේනේ දුවන්නේ. ස්විච් එක දාන්න එපා. බලන්න මේ කටයුතු ටික හිමීට වෙ නැත්නම් කාර් එකේ යතුරු දාන්න නැත්නම් දොරේ යතුරු දාන්න හිලට ටෝච් එක ගන්න නැතුව. අතේ අතේ සෙන්සර් එක දීලා කරන්න බෑ. සම්පූර්ණ තිරියන් වෙලා යනවා. නාකි වුණාට පස්සේ මොනවක් කරන්නේ? එතකොට නාකි වෙනවා. ඔය අලුත් අලුත් කරන්න කරන්න ගියාම නාකි වෙන්නේ හොඳ ඊලන්දාරිකමක් හිතෙනවා. නැති සක්මනේ පුදුමාකාර මේ එක එක දේවල් කරන්ඩ හරි මේ වාදි කියන්නේ ආර්ය පරිශ්‍රයෙන්ට ලොකු ඉඩක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කියන කියා පුද්ගලයෙක් සත්වයේ ආත්මයක් නැති නැති බව බුද්ධ දේශනාවයි. එසේනම් මරණයේදී ශරීරයෙන් බැහැර වෙන විඥානයේ කාගේද? එය මම නොවේද මම කියා කෙනෙක් නොමැති නම් අකුසල් හෝ කුසල් විපාක ලැබීමට කෙනෙක් නොමැති නොවේද මේ ප්‍රශ්නේ මීට පෙර ධර්ම සාකච්ඡාවකදී මෙහිදී නොවේ මෞචින් අසා ඇතිමුත් මම ඒ සඳහා සාර්ථක පිළිතුරක් නොදෙහි මෙය මට ඇති බරපතල ප්‍රශ්නයක විසඳා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි මමයා ඉන්න තාක්කල් මේ ප්‍රශ්නේ කවදාවත් විසඳෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ අහන මිනිහා මට මේ මගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන මමයා නැති කරපු දාසේ තමයි යොන්න තේරෙන්නේ. අපිට ඕනලා තියෙන්නේ මමයා ආරස්සා කරගෙන ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. ඉතින් කොහේ හම්බෙන්නේ? කවදා හෝ ආත්මික හෝ අනාත්ම පිළිබඳ විවෘත ප්‍රකාශයක් කරන්න වෙන්නේ මමේ නැති වෙච්ච දවස. කොහොමද මම උත්තර දෙන්නේ? කවදාකවත් මේ මූලධර්ම වලින් වචනේ මොනවක්වත් කරන්න බෑ. නමුත් අපි ඉස්ලාම දවස් සාකච්ඡා කරා වගේ මම කියා පුද්ගලයේ සත්‍යයක් ආත්මයක් නොමැති බව බුද්ධ දේශනාවයි කියලා කරන ප්‍රකාශය පොඩ්ඩක් සාකච්ඡා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ මේ ඒකාන්ත ප්‍රකාශන කළා නැහැ. බුදුරජාණන් වහන්සේ කියන ආත්මයක් ඇතයි කිව්වත් වැඩි නැතයි කිව්වත් වැඩි. ආත්ම කියන්නත් එපා අනාත්ම කියන්නත් එපා දෙකෙන් එකම ගිය ගම අන්තයකට වැටෙනවා. ඉතින් ඒ නිසා මේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි මේ මේ මතු කරලා තියෙන ප්‍රකාශනයේම අර්ධ සත්‍යයක් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා බුද්ධ දේශනාවේ නෑ මම කිව්වේ ඒකයි අපි අර කච්චානගොත්ත සූත්‍රය කෙරුවා මීට වාර දෙකකට විතර ඉස්සලා ඒකෙදී ඇත්තේයි කච්චායන එක අන්තයේකි නැත්තේයි කච්චායන එක අන්තයේකි බුදුරජාණන් වහන්සේ ඇත්තේ කියන්නේත් නැතුව නැත්තේ කියන්නේත් නැතුව අතරමැදින් ගිහිල්ලා ප්‍රශ්න විසඳගත්තා කියලා කියන නිසා මේවා මූල ධර්මයේ මේ ප්‍රශ්න කවදාකවත් හිතන්න එපා මේ කවුරුගෙන් අහලා ලැබෙයි කියලා මේ ඇහෙනකොට ලැබෙනකොට උත්තරේ ලැබෙනකොට මම නැති වෙලා තියෙනවා මම යත් නැති කරගෙනමයි උත්තරේ මතුවෙන්නේ අර කේල් ගහක කන එනකොට මහ ගහේ කල් ඉවරයි මම මරා උපං කුමරා කියනා වගේ උත්තරේ ලැබෙනකොට මම නැති වෙලා තියෙනවා ඉතින් එතකම අපිට මේ වගේ විසඳ ගන්න බැරි ප්‍රශ්නක් තමයි තියෙන්නේ ගෞරවනීය අපගරු ස්වාමීන් වහන්සේ ධන ඉස්සලා ඇති ආබාධිත තත්ත්වයේ මත ඇති වෙන වේදනාව නිසා එක දිගට ඉඳගෙන සිටීමේ අපහසුතාවයක් ඇත පසුගිය දිනවල ධර්ම සාකච්ඡා පවත්වද්දී වේදනාව ඇතිවන විට දෙපා නමා පසුව ළඟටගෙන දෑතින් දන ඉසල්ලා සිටීමේ. ඒ නුසුදුසු අක්කප්ප ඉරියාවක් බව පළපුරුදු යෝගිනියකට මාගේ යෝගිනියක මට මහත් කරුණාවෙන් පෙන්වා දුන්නාය. මගේ නොදැනුවත්කම නිසා ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සිටු වරදට ඔබ වහන්සේගේ දෙපා නම දමා වයදීම. ආධුනික අයගේ ආબોධය සඳහා ඉඳගත් යුතු නිවැරදි ඉරියව් පෙන්වා දෙනමින් යටහත්ව ගෞරවයෙන් ඉල්ලා සිටින ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා මේක ඇත්තටම මේ අපි සාමනීර කාලේ ඉගෙන ගන්න තියෙනවා මේ ශික්ෂාපද 75ක් විතර කටපාඩම් භික්ෂුන් වහන්සේලාට තමයි අදාළ වෙන්නේ. නමුත් ඒක සාමාන්‍යලත්වත් කරන්න ඕනේ. අන්න ඒකදී කියලා තියෙනවා මෙන්න මේ මේ ඉරියව්වල ඉන්න අයට බණ කියන්න එපයි කියලා. ඒ ඒ ඉරියව්වලින් වෙලා තියෙන මේ පුද්ගලයා මේ ධර්ම ගෞරවේ නැහැ කියලා. ඒ ඒ ඉරියව් ටික විතරයි අවශ්‍ය නැහැ. ඒ ඉරියව් ටික විතරයි දැනගන්න තියෙන්නේ. එහෙම නැත්නම් මේ ආදුනිකයට කියලා එහෙම එකක් නැත්තේ නෑ. මේ අකවටු ගන්නවා කියන කහලා තියෙනවා. අකවටු ගන්නවා කියලා මෙහෙම ඉඳගෙන මෙන්න මෙහෙම දාගෙන. පස්සේ කෙනකම් ওই වාඩි වෙලා ඉන්නේ. අපි කියන්නේ බూరు ඇන්ති කෑරගෙන කියලා කියන්නේ සාමාන්‍ය කතා කරනකොට කියන්නේ බూరు ඇන්ති කියන්නේ නැත්තම් තුවායක් දාලා ඒ හුඟක් මිනිස්සු අර අතේ තුවායක් තියාගෙන ඉන්නවනේ ඒ තුවාය දාලා මෙහෙම තියලා අල්ලගෙන තුවාය හිර කරගෙන මෙහෙම අල්ලගෙන. ඒක අගෞරව සම්ප්‍රයුක්තයි. එතනින් ගියාම හිටගෙන ඉන්නකොට බණ කියන්නත් එපයි කියලා තියෙනවා. ඒ බණ අහන්න වාහනයකින් දැද්දි බණ කියන්න බිම හිටියට හරියන්නේ නැහැ. බණ අහන්න උඩ ආසනකින් දැද්දි බණ කියන බිම ආසනකින් ඉඳලත් බෑ. ගමංගනක් යනකොට ඉස්සරහා යන කෙනාට පිටිපස්සෙන් එක්කන බණ කියන්න හොඳ නැහැ. බණ කියන එක නැසෙන පස්සේ කරන කිව්වට කමන්නේ බණ කියන එක මැදින් ඇද්දි පැත් එක්ක කෙනාට කිව්වට කමන්නේ. ඒ විදිහට මේ සීක්‍යාපද රාශියක් විස්තර කරලා දීලා තිනවා. සපත්තු දාගෙන ඉඳදී කියන්න එපයි කියනවා. තොප්පි දාගෙන ඉඳදී සූබර බැඳගෙන කුඩයක් අල්ලන ආයුධයක් අතේ තියාගෙන කෙවිතක් අතේ තියාගෙන ඒ ඉන්න කිසිම කෙනෙක් මේ බණහන මූඩ් එකේ නෙවෙයි ඉන්නේ. එක දවසක් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විවේකීව කැලේ වැඩ ඉන්න වෙලාවේදී මේ මස්ස දෙක් මුවෙකුට විදලා මුවා යන්නේතර හොයාගන්න බෑ දුවනෝ එළවනෝ. එනකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉන්නවා දැකලා ළඟට ඇවිල්ලා අහනවා මේ අවසරයි මේ හැදී මුවෙක් දිව්වද කියලා. ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උපාසකවන්ත අපට වාඩි වෙන්නේ මේ දන් දෙන එක හොඳයි. සිල් රකින්න එක හොඳයි. භාවනා කරන එක හොඳයි කියලා දැන් අර මස්සද්දට බන. සරුවචනන්සේ ජේතවනාරාමේ ඉඳලා ඇන්ටනායක දාගෙන බලනකොට අහු වෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරන වැඩේ. ඊට පස්සේ කියනවා සාරිපුත්‍රේ මස්සද්දට යන්න අරපන්. මස්සද්දට ඌවා කියන්නේ කිව්වොත් ඒ මනුස්සයා ගහනවා. ඒ වගේ ඉන්නේ වෙන මූඩ් එක මේ අර අර මුවා ගියා මුවා පිටිපස්සේ ඉල වගේ යන්නේ. ඒලයි බන කියන එක බන කියන කෙනාගේ එක්කනාගේ වැරද්දක්. නිසා යම් කෙනෙක් ඇවිල්ලා ආරාධනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා මේ කරන්නයි කියලා. එතකොට මම කිව්වොත් බුද්ධ ගෞරවයක් තියෙනවා, ධර්ම ගෞරවයක් තියෙනවා, සංඝ ගෞරවයක් තියෙනවා. එහෙම නැත්නම් මේ මම කිව්වහම ඒ ධර්ම ගෞරවය නැති වෙනවා. ඉතින් ඒකෙදි එක්කෙනෙකුට බන කියනවා මේ ප්‍රශ්න බලපාන. නමුත් අපි පිරිසක් ඇවිල්ලා දැන් දවල්ට අපි හැමදාම බන කියනවනේ පින්නපාතෙන් පස්සේ පටන් ගන්නකම් විතරයි ඊට පස්සේ 175ක් විතර බුදි. ඊයර හැරගෙන ඉඳලා තියෙන්නේ ආපු ගමන් පිටියකට හේතු වෙනවා. ඉතින් දන්නවා මේ බුද්ධි යන්නද බුදු වෙන්නද ඇවිල්ලා තියෙන්නේ කියලා. මම කියාන් ටිකක් කළා යනකොට පොඩ්ඩක් බැලුවාම බබාලා ඒ දැන්වල බුදු වෙලා. එදිට ප්‍රධාන දායකයට ලැජ්ජාව නිසා ඉතින් කෙලින්ම ඉඳගෙන මේ මනුස්සයා ඇඹරි ඇඹරි හරි ගමන්න බණ අහනවනේ. ඒ මනුස්සයා සැලසුම් කරලා බණ කියන්නේ කියලා කියනවා. අනික් කටියට හිතවල වැඩක් නැහැ. රිදෙව්වත් ඇහැරනකොට වෙන මොනවද වෙන කල්පනා වෙන්නේ? ඒ මිනිස්සයා සරපතු සරේ පුදාලා නැත්තම්, ඒ මිනිස්සයා තොප්පි දාගෙන නැත්තම්, ආයුධ පාවිච්චි කරලා නැත්නම් එයා සීපත් කළ බණ කිව්වට බණ පොළවල් වල වෙන දේවල් කියලා වැඩන්නේ. ඒ නිසා ඒක මේ එක්කෙනෙකුට හරි අමාරුයි මේක පිළිබඳව හරියටම මේකයි කළ යුත්තේ නොකළ යුත්තේ කියලා කියන්න අමාරුයි. ඒ නිසා සංඝය ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කරනවත් එක්කම නිකන් මේ යාලුකන්ට පයිරු පාසනකමට නෙවෙයි ධර්ම ගෞරවයෙන් ඇසුරු කරනකොට ඉතින් සංඝයා හැසිරෙන්නේ හැසිරෙන්න ඕන කරන්නේ සම්පූර්ණ පූජන පූජනීය පක්ෂයක ඉඳගෙන තමයි. ඒ කරනකොට ඒ සංඝයාටත් එච්චර පහසුවක් නැහැ. නමුත් මේ ශාසනය පවතින ඉපයි. මේ චාරිත්‍රික තියෙන්න ඉපයි. ඒක නිසා ඒ වෙනසක් ඇති කරන්නේ කටයුතු කරගෙන යනවා. ඒ නිසා හුඟක් වෙලාවට මේ දැන් අද තියෙන සංස්කෘතිය හැටියට බලනකොට හරි අමාරුයි සංඝ ගෞරවයක් ධර්ම ගෞරවයක් බුද්ධ ගෞරවයක් ඇතිකරන මේ ඥානපෝනි කාමඳුරෝ බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි කැටිකර ජර්මන් හාමුදුර කෙනෙක් ඥානති ලෝක හාමුදුරයන් ගෝලෙක් ලොකු සේවයක් කරා ලංකාවට පස්සේ ජර්මනියෙන් ආරාධනාවක් ඇවිල්ලා තියෙන ඒ ස්වාමීන්සට ධර්ම සාකච්ඡාවක් මේවා. ඉතින් ගියාට පස්සේ විශාල සෙනඟක්ලු. ඉතින් ඒ ස්වාමීන්සට ප්‍රශ්න දෙනවලු, එහෙම සික්කියවනවලු, උත්තර දෙනවලු. අවුරුදු 18ක විතර කෙල්ලෙක් නැගිටලාලු Mr. ඥානපෝනික who are you to sit on there and answer all the question are you omnipotent omnipresent කියලා ඇහුවා. ඔබ කවුද මේ සුදු ඉඳගෙන කොටම උත්තර දෙන්න ඔබ බුදු වෙලාද කියලා. ඒකෙල්ල බුද්ධ ආගමෙත් නෙවෙයි. එයාට පේන්නේ තියෙන මේ මිනිස්සෙක්ම තැනක උස්සලා තියාන ඉඳලා මේ මොසෙට මොකද්ද තියෙන තියෙන සලකන්න තියෙන ඕනා ඒත් මිනිස්සෙන්නේ උඹට කියනවා ඥානකොට ගහනගුලානේ මට එහෙම ඕන කම නෙමෙයි මම මේ ආරාධනාවකට ආවේ මම දන්න හරියයි කියන්නේ මේක ඔක්කොම සත්‍ය නෙමෙයි මම මෙහෙම සියල්ල දත්ත කෙනෙක් නෙමෙයි කියලා ඉතින් අර බටහිර ලෝකේ ශාසනයක් පිළිහිටව ගන්න බෑ මොකද මේ වගේ ඇවතුම් පැවතුම් නැහැ. ඉතින් ඒක කවදාකවත් ඒ තියෙන ගලක් උඩ වැපුරුවාට පැලවෙන්නේ නැතුව වගේ ඒ කල්චර් එක සම්පූර්ණයෙන් වෙනස් ඔක්කොම සම මට්ටමේ තියන කතා කරන්නේ. ඉතින් හරි අමාරු ගිහිල්ලා වැඩ කරන්නේ. මේ නිසා ධර්ම දූත සේවාවට යන ස්වාමීන් වහන්සේලාට පුදුමාකාර වෙහෙසකට මුහුණ දෙන්න වෙනවා. අර බන්ති ගුණරත්න ලියලා තියෙනවා කවුදොත් එක්ක ගිහිල්ලා මේ හෝටලේ ඉඳලා ඉඳද්දී වේට්‍රස් කෙනෙක් ඇවිල්ලා එතන වැඩ කරන කෙනේ සිවුරු උසලා ඇතුළ බැලුවා. අර හාමුදුරුවෝ කෑ ගහලා ඊට පස්සේ කිව්වා අනේ මං හිතුවේ ගෑනු කෙනෙක් කියලා කිව්වා. දෙවුරු වහලා ඇඳගෙන ඉන්නකොට හොයාගන්න බෑනේ. ගෑනු කෙනෙක් වුණත් ඇවිල්ලා උසලා බලනවා. ආ අර කියවලා බලන්න තුම්පටින් ඇමරිකාට කියන පොතේ අන්න ලියලා තියෙනවා. <laughs> ඉතින් ඔව ලංකාවේ වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඔය පොතේ ලියට ඉතික මං කිව්වට ලංකාවෙත් ඔව්ව අරක ලියවිලා නැති ඉඳලා ඉතින් කියන්න බෑ ලංකාවෙත් ඒ වගේ අරක ලියලා තියෙන නිසා මම ණය නැහැ. ඕන කෙනෙක් කරා කියවට. ගරු ස්වාමීන් වහන්සේ උපදි විවේකයේ නැවතවරක් කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මේකෙදි කියන්නේ විවේකයේ කියලා කියන්නේ අබිනිෂ්ක්‍මණය නික්මීම. ඒ උපදි විවේකයේ කාකච්ඡා කරන කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන සීරීස් එකට යන්න ඕනේ. කාය විවේකයේ කියලා කියන්නේ මිනිසුන්ගෙන් ඈත් වෙන එක. කාය විවේක කරන එක. විවේක ස්ථානයකට ගිහිල්ලා විවේක වෙන එක කවුරුත් දන්නේ නැහැ. චිත්ත විවේකය කියලා කියන්නේ හිත ඒක අරමුණක තබා ගැනීම. ආනපානෙ හෝ බුද්ධානුස්සතිය හෝ මෛත්‍රිය හෝ හිත එතකොට හරියට මේ කුණ්‍යක් ගැහුවා වගේ මඩ මඩේක නෙමෙයි කඳු අය පොලොක කුණ්‍යක් ගැහුවාගේ ඉන්ද්‍ර කීලක් වගේ හිටිනවා. උපදි විවේකය කියලා කියන්නේ ඒ ඉන්න වෙලාවේදී ඒ අරමුණේ හිටීම නිසා හෝ නොහිටීම නිසා හෝ වේදනාවන පැමිණීම නිසා හෝ තමන්ගේ හිතේ ඇති වෙන මනාපමනාප දෙක හරියටම දැනගෙන මනාපයට ආසා නොවීමටත් අමනාපයට ද්වේෂ නොකිරීමටත් උපේක්ෂා වෙනවට කියනවා උපදි විවේකී කියලා. නැත්තම් අපේ හිත වෙහෙස වෙනවනේ. මට හරි ගියා, මට වැරදුනා, මට ලාභ, මට කීර්ති කියලා. ඒ වලට නොසැලෙන ගතියට කියනවා උපදි විවේකී නැත්තම් උපේක්ෂාවට මේ උපදි විවේකී කියලා කියන්නේ යමක්මක් කියන එකට යමක්මක් නැහැ ඒ වෙලාවේ. මොකක්වත් නැති කෙනෙක් විදිහට එන ඕන දෙයක් පිළිගන්නවා. ඒක තමයි විපස්සනාවේදී උච්ච වශයෙන් ඇති කරලා දෙන්නේ. කෞර්ණේ ස්වාමීන් වහන්සේ පරියංග භාවනා වඩද්දී මාගේ එක් කනක ගොඩාක් කුමියක් යනවා වගේ දැනුණා. දැනුණ අතර ඒ අරමුණු කරද්දී ක්‍රමයෙන් වේදනාව විශාල ලෙසට පටන් ගත්තා. වේදනාව අරමුණු කරන වෙද්දී ඒ නැති වී යන යුතු බවමුත් මේදී සිදුවේ කුමක්ද? එසේ වන්නේ ඇයි? වේදනාව අරමුණු කරන විට ඒ නැති වී යා යුතුමුත් මේදී සිදුවේ කුමක්ද? එසේ වන්නේ ඇයි? නමුත් මේකේ මේ උත්තර දෙන දා පුංචි තොරතුරක් තියෙනවා උත්තරේ හරිම රසවත් වෙනවා. පළවෙනි ප්‍රකාශයේදී ඒ අරමුණු කරද්දී ක්‍රමයෙන් මේ වේදනාව විශාල ලෙස දැනෙන්න පටන් ගත්තේ හරි. ඊට පස්සේ මොකද කරේ කියන එක. වේදනාව වැඩි වෙලා ගිහලා මේ ඇත්ත කුරුමිනියෙක්ද? එහෙම නැත්නම් මේක හුදු දැනීමක්ද? උග්‍ර වෙලා ඒක ඉබේ බහලා ගියාද නැත්නම් තමන් නැගිටලා කන පිහලා කෙරුවද කියන තොරතුරෙන් තමයි මට උත්තරයක් දෙන්න පුළුවන්. මේ නිසා මේ ප්‍රශ්න කරු සභාවට ගෞරවයෙන් අනුකම්පාවෙන් ඒ තොරතුරු ටික දෙනවනම් මට පස්සේ ටිකට යන්න පුළුවන්. ඇයිනේ? ජීන්තා මේ වාක්‍යය එන්න ඕනේ. ඒ අරමුණ කරද්දී ක්‍රමෙන් වේදනාව විශාල දැන පටන් ගත්තේ පසුව එය හිතෙන් හතගත් එකක් බව දන්න. ඉතින් එහෙමනම් මේ වේදනාවේ මුල දැකලා තියෙනවා මැද දැකලා තියෙනවා අග දකින්න විශ්වාස විශ්වාස වෙලා නැහැ. අග දකින්නට පිහලා බලලා තියනවා කියලා කියන්නේ කුලප්පු වෙලා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මුලක් දැකලා තියෙනවා මැදක් දකින්න අගදි චේතනා පහළ නොකර ඒකටම නැති වෙලා යන්න ඇරියොත් peerෙයි. මේ හිතට ඕන නම් ඕන දෙයක් ඇති කරලා නැති කරන්න පුළුවන්. අපි හිතන්නේ වේදනාවක් ඇති වෙන්න පිටි මොන හරි එන්න ඕන කියලානේ. එහෙම දෙයක් ඕන නැහැ. හිතට ඕන නම් වේදනාවක් ඇති කරලා නැති කරලා දැන් අපි ඊනේදී අඬන වෙලාවල් තියෙනවා. හින්දි සතුටු වෙන වෙලාවල් තියෙනවා. අපි විඳිනවා. අපි පැහැදිලිවම දන්නවනේ මනසින් හට ගන්න දෙයක් කියලා. නැගිටලා බලනකොට හොඳටම තේරෙනවා ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා මේක මේ ප්‍රශ්න නගින්නේ මෙන්න මේ ප්‍රකාශය නිසා. වේදනාවක් අරමුණු කරන විටේ නැති වී යා යුතුමුත් එහෙම කියලා නියාමයක් නැහැ. එහෙනම් ඉන්ජෙක්ෂන් මේ ඔපරේෂන් කරන්න ඕනේ නැහැ නේද? ඔපරේෂන් කරනකොට හිවිවට්ටන්න ඕනේ නැහැ. වේදනාව අරමුණු කරන්න කිව්වම නැතිලා යනවා. අපරාධ ඇනස්තීසියා වලට වේදම් කරන්න ඕනේ නැහැ නේද? නෑ. එහෙම කියලා වග වෙන්න බෑ. අපිට දැක ගන්න පුළුවන් වේදනාවක් වැඩි වීම පවතිනවා අඩු වීම පවතිනවා සමව පවතින ඕන එකක් වෙන්න පුළුවන්. එකක් වෙනවා කියලා කියකි ඒ වේදනාවෙන් පොඩ්ඩක් දුරස් වෙනවා. මෙනෙහි කිරීම නිසා වේදනාවට මත් වෙන්නේ නැතුව වේදනාව දිහා බලන්න ඉන්න පුළුවන් කමක් වෙනවා. ඒ නිසා වැඩි වෙනවා අඩු වෙනවා කියලා පූර්ණ නිගමනට එන්න බෑ. අඩු විය යුතුයි කියලා හිතනක මෙනෙහි කරනවා නම් ඒ කියන්නේ පැහැදිලිවම වේදනාවට ද්වේෂයෙන් මෙනෙහි කළා කියනවා. එහෙම අඩු වෙන්නේ නැහැ. හැමාට වැඩි වෙනවා. එතකොට හොඳට තේරෙනවා මේ සමාලාට මේ මෙතනින් පටන් ගත්තා මේ කූඹියා මෙහෙම බහගෙන යනවා තේරෙනවා. තන්නේ කර හිතෙන් එන්නේ. සමහරට මේ නියපොතු වගේ සමහරට මේ කන්සිල් වල සමහරට නහය දෙපැත්තේ ඇස්කෙවෙනි වල පුදුම කුයි කුයි ගන්න පටන් ගන්නවා. තොරණක බල්බ් වැඩ කරනවා. එනි මූණ පිහන්න හිතෙනවා නිකන් මකුළු දැලක පැටලිලා වගේ. නැත්තම් මෙතන දෙමරයක් බැඳලා වගේ. නැත්නම් අර ඉන්ජෙක්ෂන් එකක් ගහලා වගේ දත් ගලවන. මේ පැත්ත බර වෙලා යනවා. මොකද බලන්න යනකොට ටික වෙලාවක ඉන්නකොට නෑ. ඒකේ මහජී සාඩක පොත ස්වාමීන් වහන්සේගේ පොතේ සම්මස්සන ඥාන ගැන කතා කරන ලීලා තියෙනවා. හිත බාහිරට ගිය හිත ඇතුළට නැමිච්ච ගමන් වැඩියෙන්ම උද්දීපනය වෙන්නේ අපිෂ්චර්ණය කියලා. හැම සංනිවේදන වැඩි වෙන්න පටන් ගන්නවා. නිකන් හොඳට ඇදිච්ච රබන් බෙරයක් වගේ. බෙරේක බෙරේක හැම වගේ ඒක ඇම්ප්ලිෆයි වෙන්න පටන් ඉන්න හැම හැම සංඥාවක්ම ලොක් කරලා පෙන්වනවා. මේ හැම වෙලාවෙම තියෙන දේවල් නමුත් අපි මෙහෙ නෙවෙයිනේ හිත තියෙන්නේ. විදනන්නතරයි. දැන් මේක තියෙනවා. ඉතින් ඊට පස්සේ මේක ලොක් කරලා පෙන්වනවා. ඉතින් ඒක නිසා මේක වේදනාව පිළිබඳව හරි විචිත්‍ර අවස්ථාවක්. ඒක එනකොට බංග තියාගෙන ඕනේ මේක දැන් මේ හතෙක් යනවා වතුර බින්දුවක් යනවා වගේ තේරෙනවා. නැත්නම් රස්නියක් තේරෙනවා. ඉදිකටු දුවනවා, හිරි වැටෙනවා. එහෙම තියෙද්දි ආනාපානෙම බලන්න පුළුවන් දෙයක්. එතකොට මේකේ පටන් පටන් ගන්නවත් පේනවා, තියෙනවත් පේනවා, නැති වෙනවත් පේනවා. ඒ නිසා මේකේ මේ එකක් පළවෙනි ප්‍රකාශනයේ තොරතුරු මැදි දෙක වේදනාව වේදනාවක් අරමුණු කරන විට ඒ නැති වී යා යුතුමුත් කියනක සුද්ධ කරගන්න ඕනේ වාක්‍ය. නැති වෙන හැටි නැති වෙන දකින්න පුළුවන් විය යුතුයි කියලා එකක් නැහැ. නමුත් කොහොම හරි වෙලා තියෙන එක හොඳ එකක්. ඊට පස්සේ වෙනකොට කායිකව සම්බන්ධ වෙන්නේ නැතුව ඒකෙම යන්න අරින්න ඉවසන එකයි තියෙන්නේ. අවසර සාංශීයේ බණ කියන වෙලාවේදී වේදනාව එමින් රූප සංඥාව අතහැරෙනවා රූප අතහැරෙනවා නොවේයයි සඳහන් වුණා. මේක තන තව ටිකක් පැහැදිලි කර දෙන්න වේදනාව එමින් මේක මම මම හිතන්නේ නිදර්ශනයක් වශයෙන් කියන්න උත්සාහ කරේ අපි ආස්වාද ප්‍රසවාසනෝ භාවනා කරනවා කියන පරියංක භාවනාවක් උපමාවක් විදිහට ගත්තොත් යෝගාවචර හොඳට බලනවා මේ ආශ්වාසය මේ ප්‍රාශ්වාසය කියලා හොඳට සංඥාව තහවුරු කරා. මේ ආශ්වාසය ප්‍රාශ්වාසය නෙවෙයි. මේ ප්‍රාශ්වාසය ආශ්වාසය නෙවෙයි කියලා. ඉතින් මේ දෙක හොඳට කඳුරු දෙකට දාලා වෙන් කරලා බලන්න යනකොට වැඩි වේලාවක් ඇසුරු කරන යනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ දෙකේ ගති විෂම ගති නැති වෙලා සම ගතිය වෙනවා. එකම එක වගේ වෙනවා. ආශ්වාසය ප්‍රාශ්වාසය සම වෙලා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මේ දෙකම නැති වෙලා යනවා වගේ මැරෙන්නේ නැහැ. හුස්ම නොදෙනිය යනවා. ඉතින් හුස්ම නොදෙනී ගියාට ආස්වාස පාස්වාස වාතේ වැඩ කරනවා. නමුත් සංඥාව තමයි නැතිලා තියෙන්නේ. රූපේ තියෙනවා රූප සංඥාව නැතිලා. ඉතින් එතකොට රූපේ නැති වුණා වගේ තමයි හිත කියවන්නේ. අපි ඔක්කොම මේ සංනිවේදනනේ සංඥා හරහන්නේ. ඒ සංඥා නැති වෙච්ච ගමන් හිත කියවන්නේ ආනාපාන නැතුණා. ඒක හොඳට බැලුවොත් එන මැරෙන්න එපා. ආනාපාන නැතුණා මැරෙන්න එපා. ওই ඩායකෝ හුඟක් වෙලාට එනවා මේ 12ට විතර මේ රිට්‍රීට් තිබුණ නැත්නම් උඩහට එනවා සමහරට මේ වගේ වෙලට ටිකක්ලා කතා කරගෙන ඉන්නවා. ඉතින් මම අහනවා මේ භාවනා කරනවාද කියලා. මම කවුරක්වත් භාවනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ දාන දීලා අනේක විතරයි කරන්නේ. ඉතින් මම ටිකක් ඉතින් කොනහලා, උස්සලා, බැනලා කියනවා භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් කායේ කවුරු හරි අහනවා මේ කවුරු හරි මෙතන ඉන්න කට්ටිය භාවනා කරලා තියෙනවා කියලා එක්කෙනෙක්වත් නැහැ. ඉතින් ඊට පස්සේ මම කවුරු හරි ආනාපානය කරන්නේ නැති කෙනෙක් අත උස්සන්න කියලා. දෙතුන් දිනක් අත උස්සන වටපිට බලනකොට අනික් කට්ටිය කරන ආය හත ගන්න. ඉතින් මම ආනාපානය කරන්නේ නැද්ද කියලා. ආනාපානය කරන්නේ නැත්නම් මැරෙන්න eBay. ඒ කට්ටිය බය මේ ආනාපාන සතිය කරනවාද කියලා අහන එකයි. අහ හිතන්නේ කියලා ආනාපානයවත් කරන්නේ නැහැ කියලා අත උස්සන. ඒ තරම්ම භාවනා නොකිරීම පිළිබඳ හීනමානයක් හිතේ තියෙන්නේ. ඉතින් මං කියනවා ආනාපානේ කරනවා නම් ආනාපානේ කරේ සතිය පිහිටුන එක විතරයි කරන්න තියෙන්නේ මේ සතිය පොඩ්ඩක් අඳුනගත්තට පස්සේ ආනාපානේ කොතන ගියත් තියෙන එකනේ. ඉබේම හම්බෙච්ච ඔක පොඩ්ඩක් දැනගෙන ඉන්න එක තියෙන්නේ කියලා. ඉතින් ආනාපානවත් කරන්නේ නැහැ කියලා අත උසන වෙලාවක් කරන යෝගාවචරයත් කියනවා ටිකක් වෙලා ගියාම ආනාපානේ නැති වෙනවා කියනවා. නැති වෙනවා මැරෙන්න එපායි කියනකොට ඇත්ත තමයි ඒකත් ඒකට තමයි කල්පනා වෙන්නේ. මොකද සංඥාවයි නැති වෙලා තියෙන්නේ අපේ හිත කියවන්නේ ඒ රූපේ නැති වුණා. ඒක මේ ඔය මේ අත්බඳුකාරය හොඳටම දන්න දෙයක්. මායාවල් කරන කට්ටිය. ඉතින් ඒකෙන් සෑහෙන ගාණක් උපයන්න පුළුවන් හොඳට මැජික් එක දන්නවා. අවසර ස්වාමීන් වහන්සේ තවද තියෙන දේ පේනවා නෙවෙයි, පේන දේ තියෙනවා නෙවෙයි කියලා දේශනා කළා. මට මේ සිද්ධිය හරි ගැටලුවක් වුණත් පසුව පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙන බව පෙනෙන පටන් ගත්තා. හුස්ම රැල්ලේ දිහා සක්මණේදී. පසු ආහාර ගන්නා විට දැනීම සිදු වෙනවා ඇචීමේදීත් පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වෙන බව තේරුම් ගිය විට කලින් ගැටලු ලියුණා. ඒකට මට හරි සතුටක් දැනෙනවා. මේ ලියන්න අදහස් කළේ මේ සතුට ප්‍රකාශ කිරීමකට ඔබ වහන්සේට පින් දීමකට ඔබ වහන්සේට මේ දහම ලෝකයට බෙදා දීමට চিරාත් කාලය ජීවත් වේවා සාදු සාදු සාදු. ගරු ස්වාමීන් වහන්සේ අටසිල් ගත් අයෙකු හැසිරීතු අන්දම කෙටියෙන් හෝ පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. ඕයේ දිනේ කියලා පොතක් තියෙනවා රේතුකාණේ චන්දේවල හඳුරු ලියපු හරි ෂෝක්. එහෙම නැත්නම් මේ ඒක තමයි ගොඩක් හොඳ පොත. සාමනීර බණදහම් පොතත් හොඳයි. ඒක තියෙන දසසිල් ගැන ඒක කියව ගන්න. එතකොට ඒ සිල්පදයක තීරුම තියෙනවා. ඊට පස්සේ තියෙනවා පිනිපාවඩ පිට අනික් කැල නැහැ. කඩියෙක් යනවා පරදෙක් වගේ කවිය නැවත වරක් සීපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. කවුද මේ කවිය හොඳ කවිකාරයෝ ඉන්නේ කවුද මේකේ සින්දුකාරයෝ කවුරුත් නැද? ඈ කවුද සින්දු කියන දන්නවද අර සින්දුව දන්නවද නෑ නෑ ඇහුවේ නෙවෙයි මේ සින්දුව අහලා තියෙනවද ওই සින්දුව අහනනේ මම කියන්න වටිනේ ලංකාවේ ඔය මේ රේඩියෝ කියන සින්දුවනේ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ කවුද ඒ කියන්නේ මට මතක නෑ ගායිකාවක් කියන්නේ නෑ නෑ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ නිකන් උජාරුවට ඇවිදිනවා. සක්මන් කරනවා කියන එකට කියලා දෙන්නේ. ඒක මේ වන්දන අවුරුදු 30කට විතර ඉඳලා අපි රේඩියෝ අහන කාලේ ඉස්සර නෙවෙයි ඒක ඇති දැන්නත් ආ. එච්චරම පායන මාත් එච්චර වයසක මිනිහෙ නෙමෙයි. නෑ නෑ ළඟදී එකක් තමයි. ළඟදී කියන්නේ ඔය දැන් ඉව යන්නත්ද මන් දැන් රේඩියෝ මට අහපු කාලයක් මතක නැහැ. මට පුදුම කෑදරකමක් තියෙන මේ පරණ සින්දු ටිකක් අහන්න. දැන් ওই කියන පයිලව ගැන මේ දවස්වල හරි හරි නිකන් ඈ ඒ වුණාට මේ මේ මේ වෙබ්සයිට් වලද කොහෙද තියෙනවා පන්න සින්දු මේවා කරලා ඉතින් මට බයිනවා මේ නැච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලිපෙන කියලා හිල් දෙනවා ඒකලා මම මේ සින්දු කොහෙද තියෙන කියලා හොයනවා සක්මන් බහනදී කුඩා කෘමීන් ඇඟේ පයට අපගේ පයට පෑගී මියන අතර එහිදී කෘමීන් මැරීමේ චේතනාව නොමැති නිසා පාපයක් සිදු නොවන බව පැවසුවත් සක්මණේ දෙපා ඉදිරියට පැමිණෙන පැමිණෙන කූඹීන් මාගේ පායට පෑ කියන බව හොඳ ඇති දන්නා නිසා ඒටි පහළන හිතවිලි සකස් කරගන්න එකේද හොඳට සක්මණ අතු ගන්න කලින්ම අතු ගාලා සක්මන් කරන්න. ඒකයි මේකට තියෙන උත්තරේ සක්මණ වටේට උඩට කියලා බලන්න මේ ඒකට කියන්නේ මේ මොකද්ද මන්ද නැහැ. වතුර වතුරෙන් දාලා තියෙන සම්පූර්ණ. මොකද්ද ඒක හොඳ නමක් තියෙනවා. දියාගල වටේට දියා ගලක් තියෙනවා අඟල් හතරක එකක්. ඒ හරි අමාරු නඩත්තු කරන දැන් ওই 13 19 කුටි අපි දැම්ම සම්පූර්ණ එස්ලොන් පයිප් එකක් දෙකට පල්ලා අඟලක හරි ඉස්පහත් වෙනකොට වතුර අහක යනවා. ඒකෙන් තමයි කුඹි බේරන්න තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් ඇත්තටම මේක මේ හරි ප්‍රශ්නයක් ඔය කවුද මේ EW අධිකාරම් මහත්තයාගේ කාර්ය කරගෙන යනකොට කාර්ය කූඹියලක් හිටියයි කියලා කාර්ය කන්දර කරලා පයින් ගියලු එහෙම කාර්යක තියෙනවා. ඉතින් ඒ වගේ මේ තියෙනවා නම් දැන දැන පාගන එක ඒක කූඹියා වුණත් බයිනවා අපිට. බුදුහාමතුනේ කූඹියා වුණත් බයිනවා මෙයා කාට මෙච්චර ලොකු මුලක් තියෙනවා මාව පාගනවා නේ කියලා. ඒ නිසා තියෙනවා නම් මග අරින්න. එහෙම නැතුව පාගල ඉවර වෙලා මේ මම මේ නිවන් දකින්න යන්නේ කූඹියා අනේ මට සම් කම්පා වේවා කියලා කියලා හරියන්නේ නැහැ. මම ෆාම් එකේ වැඩ කරන කාලේ මේ ඔක්කොම ඉන්නේ කතෝලික මිනිස්සු ණයෙක් අහුවෙලා මැරුවා. මරලා වල්ලනකම කිරිවක් කරලා ඒ වලට අනේ නයියාම අපිට සමා වෙන්න ඈ කිව්වා. එතකොට වැඩේ ඉවරයි. කේම කෙරුවට පව්වස්ස බෑ. මට බඩ වැදගෙන ඉනා මේ කොන්න වැඩ. නෑ මරණ වක් වල්ලන ගමන් කිරි ටිකක් වක් කරලා වතු ඒ වලට නෑ වලන මරපු එක කියන්නේ මේ. වල්ලන ගමන් කියනවා අනේ නයියාම අපිට සමා වෙන්න. ඒ වගේ හරියන්නේ කූඹියක් දැකපුවාම අපිට කූඹි මොලයක් තරම්වත් මොලේ තියෙන්න ඕනේ. ඌ ආරස කරගන්න. ඒකට හිත සකස් කරන ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ කායික උත්තර දෙන්න ඕනේ. අපි මේකට අති සූක්ෂම ආනාපාන සතිය කුමක්ද? ඒ යෝගාවචර දැනන්නේ හො අඳුරගන්නේ කෙසේද? කර්ණාවෙන් පහදා දෙමේ ඊටා ගෞරවයෙන් ඉල්ලමි ඔබ වහන්සේ වැනි කාල්‍යන මිත්‍රකු ගුරුවරයෙකු ලැබීම අපගේ මහත් වූ භාග්‍යයකි. අති සූක්ෂම ආනාපාන සතිය කියන එකේ එක එක්කනට එක එක වචන තියෙනවා. මෙතනදී ඕලාරික සුකුම සුකුමතර කියන වචන තුන අනුවයි මම විස්තර කරේ මම හිතන්නේ ඒක මේ කියන්නේ කියලා. ඕලාරික කියන්නේ ගොරෝසු කියන pāli වචනේ ඕලාරික කියන ඕදාරික කියලා සිංහලෙන් කියන ඕලාරික කියන්නේ pāli වචනේ. සුකුම කියලා කියන්නේ අපි පාලියෙන් සූක්ෂම කියලා කියනවා. සුකුමතර කියන එක අපි පරිවර්තන කරන අති සූක්ෂම කියනවා. එතකොට අති සූක්ෂම ආනාපාන තමයි අර ඉස්සලා කතා කරලා තිබුණේ ආනාපාන සම්පූර්ණයෙන්ම නොදැනෙන මට්ටම. මේ ඊටත් වැඩිය සියුම් මට්ටම් තියෙන පුළුවන්. ටිකෙන් ටිකට ටිකෙන් ටිකට යනවා. ඒ යෝගාවචරය දැනෙන්නේ හෝ හඳුනගන්නේ කෙසේද? මේක කියන්න බෑ. ඒක භාවනා කළා තමයි අල්ලන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ පිටරටකට ගිහිල්ලා ආපු කෙනෙක් කියනවා නම් මෙහි නැති පළතුරක් මම කාලා ආවයි කියලා. දැන් නම් නෑ ලංකාවේ නේද ටිකක් හැම අපි ස්ට්‍රෝබෙරි කාලා ඇවිල්ලා ඉතින් මනුස්සයෙක් කියනවා හරි ෂෝක් පළතුරක් ආවා කියලා. ඉතින් මේ මනුස්සයා කියනවා මට ඒක මට ඒ රස කියලා දෙන්න. ඒක කොහොමද කියලා දෙන්නේ? විමසිගෙන මේක ඇපල් නෙවෙයි කියකි, අඹ නෙවෙයි කියකි, අන්නාසි නෙවෙයි කියකි, කේසර් කිඩි නෙවෙයි කියන්න පුළුවන්, උගුරස නෙවෙයි. නෙවෙයි නෙවෙයි කියන මිසක කොහොමද අඳුල්ලා දෙන්නේ? ඒ නිසා මේ එහෙම 이르දි බල ප්‍රාතිය හරි මයි ළඟ නැහැ. භාවනා කරනකොට හඳුනාගත්තොත් හොඳයි. දැනෙන්නේ හෝ හැඳිනගන්නේ කෙසේද කියන එක මේක සාධාරණ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා උත්සාහකරනද කරගෙන කරන යනකොට ආනාපානයේ සියලු පැතිකඩ දකින්නකොට අනිවාර්යයෙන් මේකට යොමු කරන ගතිය භාවනාවේ තියෙනවා. ඒ ගරු ස්වාමීන් වහන්සේ සියලු බ්‍රහ්ම දිව්‍ය අරූප ලෝක සහ සතර අපායද dark matter and dark energy වලින් පිටස්තර ඒවාද මේ ලෝක දෙකක්. ඒ කියන්නේ අර dark matter dark energy කතා කරන්නේ scientific materialistic මේකේ බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක අරූප ලෝක කතා කරන්නේ <clears throat> east මේ mystics කියන පැත්තේ නිසා මේ දෙක දැන් කිට්ටු කරගෙන එනවා. දලයි ලාමතුමයි ওই පිටරට හාවර්ඩ් යුනිවර්සිටියේ සයන්ටිස්ට්ලයි තාම මේක අතර සරල සම්බන්ධකමක් දැකලා නැහැ. නමුත් මේ දෙකම තාම තියෙන්නේ গুপ্ত මට්ටමේ. තාම තියෙන්නේ গুপ্ত මට්ටමේ. නිසා නිතර මම මගේ තියෙන වැඩේ මේ ඔය ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි වගේ ඒවා මම හම්බෙච්ච වෙලාවෙ කියවලා බලනවා කොහොමද මේ අපි ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරු වෙනකොට අතරමැද තියෙන ગેප් එකේ අනිවාර්යයෙන්ම ওই කෑල්ල පහු කරනවා අපි අත්දකින්න බැරි ඒකේ. ඉතින් ඒක අත්දකින්න බැරි නිසා අපිට හැමදාම පරිශනක් තියෙනවා. වමේ ඉඳලා දකුණට මාරු වෙනකොට මේ ඒ වගේ අන්ධ බින්දුවක් කරා තමයි ගමන් කරන්නේ. ඒකට පුළුවන් තරම් සූක්ෂම වෙන්න ඕනේ. මේක පිට තියෙන එකක් නෙමෙයි ඇතුළතම තියෙන එකක්. නමුත් අපි පිට තියෙන දේවල් ගැන අවධානය වැඩි නිසා අපිට ඇතුළත බලා ගන්න වෙලාවක් නැහැ. භාවනා කරන්න වෙලාවක් නැහැ. ඉතින් දිගට පරීක්ෂා කරන්න ඕනේ. ස්ථිර ප්‍රකාශනයක් කරන්න එහෙම සම්බන්ධකරන දැනුමක් මට ඇත්තේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී ආනාපාන සති භාවනාව ආරම්භයේදීම ආශ්වාස ප්‍රශ්වාසයේ තුනියට ඇතිවීම සිදුවිය හැකිද? එසේ මද වේලාවක් ආශ්වාස ප්‍රශ්වාසයේ බලා සිටන විට ශරීරයේ තදවි සංවේදනයන් නොදැනී යමක්ද සිදුවේ. ශරීරයේ තද වෙනවනම් සංවේදන නොදැනී යමක් කියන්න වෙන්න බෑ. මෙතේ සිදුවිය හැකිද පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටීමේ ඇත්ත වශයෙන්ම වෙන්න පුළුවන්. මේ රිට්‍රීට් එකේ ඉන්නකොට දවස් 3ක් 4ක් ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඉන්නේ අපි මේ මූඩ් එකේනේ. ඉතින් ඒ නිසා සක්මන් කළ ඉවරලා වාඩි වෙනකොට හොඳට නිකන් නිදාගත්ත බබෙක් වගේ ආනපාන සංසිඳුමයි පටන් ගන්න. ඉතින් එතකොට අය අවසන් යන්න එපා. මෙනෙහි කරන්න යන්න එපා. ඒ සංසිඳ තැනින්ම මේ ඒකට අනුග්‍රහ කරන ඉන්න ඉන්නවා කියලා මෙනෙහි කරලා හිටපුවාම ආනපානෙන් වෙන්න ඕන කෘත් එහෙම්ම සිද්ධ වෙනවා. ඒක වෙන්න පුළුවන් කියන එකයි කෙටි උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ නික්ම යාම අවබෝධයේ මත සිදුවීම තුලින් ධර්මය අවබෝධ කර ගැනීම සහ සතිය ලැබීමට වඩා මහවකාරී වනවාද කලකිරී නික්ම යාමටවට වඩා. ඇත්තට මේකට උක්කටලිය වෙනවා කියන වචන තමයි පාලිය සඳහන් කරන්නේ. තව මේ කලකිරීම කියන වචනේ පාවිච්චි කරනවා. මේ කලකිරීම අපි හිතලා තියෙන මේ චිත්ත පීඩාවක් වගේ කියන. හිත නරක වෙලා. ගෙදරින් යන්නේ ගෙදරත් එක තරහ වෙලා. නමුත් ශාසනය සඳහන් වෙලා තියෙන්නේ ගෙදරට වැඩිය කරදර අඩු නිසායි මේක. ගෙදර අතල්ලා මෙතෙන් යන්නේ. ගෙදර තරහ වෙන එකක් නිසා නෙමෙයි. ගෙදරත් ඉන්න පුළුවන් සතුටින්. නමුත් නික්ම යන්නේ ද්වේෂකින් නෙමෙයි. ඒ නිසා මේ පළවෙනි කොටස තියෙන්නේ ධර්මය අවබෝධ කරගැනීම නිසා සතිය ලැබීමට වඩා මහෝපකාරී වෙනවාද? ඇත්ත වශයෙන්ම හොඳයි. ඒ කියන්නේ මේ වාහනය පුරුදු වෙන්න ඩ්‍රයිවිං ලර්නින් කරනවා නම් වාහන නැති තැනක සෙනඟ නැත්තනක එපායි පුරුදු කරන්න. සෙනඟෙක හිටියොත් අනතුරුදායකයි. ඒ නිසා ඒකට නික්ම යන්න. නික්ම ගිහලා තමයි මේ මූලික පුහුණුව ලබන්නේ උදව් වෙනවා. ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුළින් ශූන්‍යත්වය පිළිබඳ දේශනා කළා. ස්වාමීන් බුදුන් වහන්සේ දේශනා කළ අනිත්‍ය ශූන්‍යත්වයේම අනිත්‍ය ශූන්‍යත්වයේම යම් අවස්ථාවක්ද නිවන යන ශූන්‍යත්වයට පසු දෙයක්ද ශූන්‍යතාවය කියලා කියන්නේ නිවනමයි බොහෝ විට සමාන අර්ථ වලට වැටෙන්නේ ශුන්‍යතෝ ලෝකං අවික්කස්ස මච්චු රාජාන පස්සති කියලා යමෙක් ශුන්‍ය වශයෙන් ලෝකේ දකිනවනම් ඒ මායයට ඒ පුද්ගලයන් ඔපෙණිය යනවායි කියලා කියනවා. මායයට එයාගේ බලපෑමෙන්නේ නැහැයි කියලා සරුවත්යන් සඳහන් කරලා තියෙනවා. අනිත්‍ය ශූන්‍යත්වයේම යම් අවස්ථාවක්ද බුදුචානන්සේ මේකට තුන් ආකාර උත්තර දෙන්නේ අනිච්ච දුක්ඛ අනත්ත. අනත්ත කියන්නේ ශූන්‍යත්වයමයි. යමක් අනිත්‍ය නම් දුකක් තමක් අනිත්‍ය දුක් දෙනව දෙනවා නම් ඒක ආත්මයක් වශයෙන් ගන්න දෙයක් නැහැ. සාරයක් ගන්න දෙයක් නැහැ. ඒ නිසා අනිත්‍ය හරහා දුකටත් දුක හරහා ශූන්‍යත්වයට කියන පටිච්චසමුපාද ක්‍රමයක් තමයි ත්‍රිලක්ෂණ වශයෙන් හඳුන්ලා දීලා තියෙන්නේ. යම් අවස්ථාවක්ද කියනකොට නම් ඔව් කියන්න වෙනවා. මොකද අනිත්‍ය දුක අනාත්ම එකට කරකැන චක්‍රයක් තියෙන්නේ. නමුත් තේරුම් ගැනීමේදී අනිත්‍ය දුකට දුක ශූන්‍යත්වයටත් හේතු වෙනවා කියන එක තමයි මේ මූල ධර්මානුකූලව කෙටි උත්තරයක් වශයෙන් දෙන්න තියෙනවා. යම් කෙනෙක් දිවි ලෝකයක හෝ බ්‍රහ්ම ලෝකයේ ඉපදුනොත් චතුරාර්ය සත්‍ය හා අවබෝධ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණය කරා යා හැකිද කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි මේකදී හොඳට මතක තියාගන්න මෙහෙදි පුරුදු කරගෙන ගියොත් සත්‍ය කියන්නේ මොකද්ද එහෙම නැත්නම් මේ සම්මාදීඨිය කියන්නේ මොකද්ද කියලා පුරුදු කරන ගියොත් දිවි ලෝක බ්‍රහ්ම ලෝකවලත් කෙරෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒදි පටන් ගන්න බෑ. අනිත් එක ඒ රෝගවල වල දුක නැති නිසා සංවේගය පහළ වෙන්නේ. සැප වැඩි නිසා සංවේගය පහළ වෙන්නේ නිසා දුක නැති කිරීම සඳහා ප්‍රයත්න කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක නිසා ඒක අභෞවික ස්ථාන කියලා කියන්නේ. ඒ ඒවට ගියාට මේ සැප විඳ විඳ ඉන්න යනවා මිසක්කා කෙනාට මේ සත්‍ය අවබෝධ කරන්න ඉන්නේ නැහැ. මනුස්ස ලෝක විතරයි දුක සැප සමබරව තියෙන නිසා මේ දෙක අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරලා ඉදිරියට යන්න පුළුවන්. නිසා බ්‍රහ්ම ලෝකයේ දිව්‍ය ලෝකයේ ගිය කට්ටිය බලාගෙන ඉලවලු නැත මනුස්ස ලෝකෙට එන්න. මෙහි තමයි වැඩේ යන්නේ. නිසා අය අර එන දේවතා නිමිත්ත සූත්‍රය කියලා එකක් තියෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ සර්වඥාන්සේ ඉඳපු ගමන් නිකන් කිසිම පසුබිමක් නැතුව සංඝයාට කතා කරලා කියනවා මහණ දිවි ලෝකයේ මේ දෙවියෙක් චුත වෙන්න යනකොට අට ලකුණු පහක් පහළ වෙනවා. අට මේ දිවි ආහාර එපා වෙනවා. දිවි විමාන එපා වෙනවා. කිල්ලෙන් দাঁඩි දාන්න ගන්නවා. දිවි දිවසලු කිල්ලුට එන්න පටන් ගන්නවා. ඒ වගේ නන්දන වෙනට සෙල්ලම් කරන්න යන්න එපා. ඉතින් ඒක අනිකට දැනගන්නවලු දැන් සෝන් ලකුණු පහළලා තියෙන්නේ මෙයා දැන් මෙතනින්ද යනවා තමයි කියන. ඉතින් ගියාට පස්සේ වට වෙලා කියනවලු මේ අස්වසලනවලු මේ දේව පුත්‍රයාව නැත්නම් දිව්‍යාංගනාව ඉදෝ ඉතෝබෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්නවා සුගත සුලද්දන් ලාභන් ලැබ සුලද්දන් ලාභන් ලැබිත්වා සුපතිත්තිතෝ බවාහි කිය. කියන්නේ පාලියෙන් කිව්ව සිංහලෙන් කියනවනම් ඔබ මෙතනින් ගිහිල්ලා දිව්‍ය ලෝකෙට යන්න ගිහිල්ලා දිව්‍ය ලෝක ලබන්න පුළුවන් උසවීම සැප ලබන්න ඊට පස්සේ ලැප සැප තහවුරු කරගැනීම උත්සාහ කරන්න කියලා කියනවලු. ඉතින් සරුවචනංශ නිහඬ වෙනවා. ඉතින් සභාවේ ඉන්න සංඝයා වහන්සේ නමක් අහනවා ස්වාමීන් වහන්සේ දිවි ලෝකේ ඉන්න දෙවියන්ට මොකද්ද තව දිවි ලෝකෙ කියලා. ඉතින් කියනවා මහන්නේ දිවි ලෝකේ දෙවියන්ට දිවි ලෝකේ මනුස්ස ලෝකෙ කියලා. ඒගොල්ලෝ මරනකොට ඉතාලම කැමැත්තෙන් ඉන්නවලු මේකට එන්න. මොකද මේක විතරයි බුදු රූප පහළ වෙන්නේ මේක තමයි බුද්ධ ශාසනයක් තියෙන්නේ. ඉතින් එතකොට මේ සංඝයා වහන්සේට නිකන් කරකොලත ඇරියා වගේ දැන් මේ ඉන්න කට්ටිය කතරගම දෙයියෝ වඳින්නයි දේවාල පිටවගෙන මල සෙල්ලන්නේ කරන්නේ දෙයියන්ගේ විලිලැජ්ජා හිත නැති අපි ගිල්ලා ඊට වඳිනකොට ඒ මිනිස්සු මෙහෙන්න බලන් ඉන්නවා මේ ඉන්න කට්ටිය එයන්ට වඳිනවා ඉතින් මේක කිව්වට පස්සේ ආර ආර අහාමුදුරෝ ටිකක් කරකොලත ඇරියා වගේ ඊට පස්සේ අහනවා එහෙනම් ස්වාමීන් වහන්සේ මේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ට මේක දිව්‍ය ලෝකේ නම් මේ ඇවිල්ලා ලැබිය යුතු උසස්ම ලාභය වශයෙන් මොකද්ද ඒ දෙයියෝ අදහස් කරන්නේ කියලා එතකොට කියනවා සද්ධාව කියලා සද්දීද විත්තම් පුරුෂස්ස සෙට්ටම් මනුෂ්‍යකෘත තියෙන විශ්වාසම සම්පත්තිය තමයි සද්ධාව. මේ ලෝකෙට ආවට පස්සේ සද්ධාව නැතුනොත් ත්‍රිසනේ තමයි. එතන දෙයියෝ අදහන්න යනවා. මනුෂ්‍ය ලෝකේ ඉඳගෙන මනුෂකම කරනවා කියලා කියන්නේ විශාල පිනක්. ඊට පස්සේ අහනවා එහෙනම් මොකද්ද ස්වාමීන් වහන්සේ මේ ලැබිච්ච තව වස්තුව ස්ථිරතර කරගන්නවා කියලා තුන්වෙනි කියන්නේ ඒ කියන්නේ සෝවාන් වෙන්න කියන්නේ. සද්ධාව ස්ථිරතර කරන කෙනා සෝවාන්. ඉතින් එයා කියන්නේ මනුෂ්‍ය ලෝකෙට ගිහිල්ලා සෝවාන් වෙලා නැවත වරෙන් කියනවා. ඉතින් අපි දෙයියෝ අඳින්න ගියාම එහෙම දෙයියන්න මොනව හිතනවද වහකණ්ඩ හිතන ඇති මේ මනුස්සය ඇවිල්ලා වඳිනකොට. ඉතින් ඒ නිසා ඒ පැත්තට යනකොට මෙහෙන් අරන් ගියේ නැත්තම් සම්මාදිට්ඨියයි සතියයි ඒ සුපර් මාකට් වල නෑ ඒවා. මේ යනකොට අරගෙන යන එකයි කරන්නේ. ඒකයි අපි නිස්සන් වණේ කරන්න හදන්නේ. යන්න ඉස්සෙල්ලා බෑග් එකට දාලා දෙන්න හදන්නේ මේ දිවි ලෝකෙට යනකොට ගෙනියන්න ඕනේ අඩුපාඩු ටිකක්. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ද්විත්වයෙන් හැම විටම ඍණ පැත්ත පමණක් උපයෝග කරගන්නේ ඇයි? උදාහරණයක් විදිහට චතුරාර්ය සත්‍යයේදී දුක විනෝට අපිට සැප ආදේශ කළ නොහැකිද? ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදිත් මට හැඟෙන පරිදිත් සැපේ අන්තය දුකක් නම් එයින්ද සත්‍ය අවබෝධ කරගත හැකි නොවන්නේ. අනිවාර්යයෙන්ම වේදනා චෛතසිකයේ දුක අවබෝධ මේ මේ දුක ඉසර කර ගැනීමක් නැහැ. වේදනාවයිසිකේ මට දුක මෙන්න ඕන දුක මෙන්න ඕන කියලා එහෙමකුත් නැහැ. සැප මෙන්න ඕන සැප මෙන්න ඕන කියලා එහෙමකුත් නැහැ. එන දෙයට ගන්න එකයි තියෙන්නේ ඒ නිසා අර ditthi හැම විටම ඍණ පැත්ත පමණක් උපයෝග කරගන්නේ ඇත්තේයි ඍණ පැත්ත බුදුහාමුදුරුවෝ 100%ක්ම ප්‍රතික්ෂේප කරා. සර්වචනාංශයේ මේ අත්තකිල්මතාන යෝගේ ඍණ පැත්ත විදිහට සලකලා අප්‍රතික්ෂේප කරා. කවදාකවත් නිවන් ලබන්නේ නැහැ. සැප පැත්ත කාමසුකල්ලිකාණ යෝග කියලා ඒකත් ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ගත්තා. ඒක නිසා එහෙම මේ නාස්තික පැත්තක්. හැබැයි සරුවචනසී ඉන්න කාලේ සරුවචනසීට දොස් කියලා තිබුණා මේ නාස්තිකත්වය ගැන කතා කරනවා කියලා. ඒ අර අර මේ අනාත්මය ආත්මය දෙක හරියට තේරුම් ගත්තේ නැති වෙච්චහම වෙන පටලවිල්ලක් එතන තියෙනවා. නැත්තම් සරුවචනසී අන්තවාදීව ගිහිල්ලා නැහැ. මෙන්න මේ මේ කවි හොඳ කවියක් තියෙනවා කවුද කියන්නේ? කවුද කවිකාරියක් කියන්නේ? කටහඬ ලස්සනයිද? නෑ තකරමර ගල් ගැහුවා වගේ නම් බෑ. සාදු සාදු. ඒක කවියක් කියන විදිහට කියන්නේ කිව්වේ නිකන් මේක නිකන් කතාවක් කියන විදිහට කරන්නේ. මම නිකන් ගායනය කරුවා නම් මටත් ජොලියක් යනවා. ඒ ස්වාමීන් වහන්සේ භාවනාවට සුදුසු පුද්ගලික වන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙස নমස්කාර පොළේ ඉල්ලා සිටීමේ manussකම තියෙනවා. එකම සුදුසුකම ඉච්චරයි. manussකම කියලා ගත්තොත් භාවනා කරන්න බෑ. manussෙක් වෙන්න ඕන කරලා තියෙන්නේ මේ භාවනාවට සුදුසු පුද්ගලෙක් වන්න අවශ්‍ය කරන එකම දේ මනුස්සකම් විතරයි. සමහරවිට ටෙලිෆෝන් කරලා අහනවා ස්වාමීන් මේ අහවල් දාසේ අපි භාවනා කරන්න එනවා මොනවද ගේන්න ඕනේ කියලා. ඉතින් මං කියනවා හොඳ හිත අරගෙන ඉන්නයි කියලා. ඒක නරක කරගෙන මොනවක් කරන්න බෑනේ. ඒක තියෙනවා නම් ඊට ටික ඔක්කොම හදාගත හැකි මේ. අපි සුදුසුකම් ලැබලා තියෙන්නේ ඒ සුදුසුකම අමතක කරලා තියෙන්නේ manussකම තමයි මේකට ප්‍රධානම අවශ්‍යතාවය. කරු ස්වාමීන් වහන්සේ නවකයෙකු අපෙන් ආනාපාන සතිය පිළිබඳ ප්‍රශ්න කළ විට දිය හැකි පිළිතුර පැහැදිලි කර දෙන්න කියන්න නිස්සරණේ টොප් හාමුදුර කෙනෙක් ඉන්නවා ළඟට ගිහිල්ලා භාවනා කරන්න. ඕගොල්ලෝ ගන්න යන්න එපා මගේ කොන්තරත් එක මම කරගන්න හොඳ හාමුදුර කෙනෙක් මම අඳුරනවා එවන්න මෙහෙට. ඔව් වෙලාව ආවට පස්සේ මම කියන්නේ ඕගොල්ලන්ට බර දරන්න පුළුවන් වෙච්ච වෙලාව දැම්මව ගත්තොත් එහෙම ඔළුවේ දා ගන්නවා අලි කරදරයකට. ගරු ස්වාමීන් වහන්සේ කෙනෙකුට පින් කළ හැක්කේ මනුෂ්‍යාත්ම භාවය ඉපදුන පමණක්ද? දිව්‍යයන්ට හෝ බ්‍රහ්ම වලට වල ඉපදුන කිසිම කෙනෙකුට පින් රැස් කළ නොහැකි බව සත්‍යක්ද? එහෙම නැමේ සක්‍ර දෙවිඳුන් පින් හොරකම් කරපු කතාවක් තියෙන ඒ නිසා කරද හැකි ඒගොල්ලෝ සම්මා දිට්ඨිය ගිහිටපු නිසා සතිය තියෙන නිසා. නමුත් දිවි ලෝකේ ඉන්න බර ගානකට ඒක නැහැ. ඒ මොකද මේ මෙහෙදී එහෙම සම්මිය දෘෂ්ටි කීట్లా ධර්ම ගුණ ධර්ම දිනු කරපු නැති නිසා ඒගොල්ලෝ නිකන් සුවිප්පයක් ඇදිච්ච මිනිස්සෙක් වගේ විශාල වස්තුලාභ තියෙන. ඉතින් සැප මේ පින් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා එහෙම මට මට මම කල්පනා කරා රෙඩ් ක්‍රොස් එක ලෝක රතුකුරු සහමුදාව එකක් කියලා ආල් තියෙනවා දහලා තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ වැඩ දිහා බලනද ওই සුනාමි වෙච්ච ආපු වෙලාවේදී මේකේ ඉන්නනේ ආශාන්තරය. යනවා යනවා යනවා යනවා යනවා යනවා ඒ කියන්නේ රෙඩ් ක්‍රොස් එකෙන් එවනවා බඩු කිලෝරක් නැතුව එවන්නේ. ඉතින් ඒවල තියෙන මිසු කර්මේ සහ කර්මඵලය අදහගෙනත් නෙවෙයි. අපි අඳුනන්නෙත් නැහැ. නැන්ට පුදුමාකාර උදව්වක් කරා. ඉතින් මේ මිසු කිව්වා කොහොමද මේ කර්මේ සහ කර්මානුව පටසන් දෙනකොට අනිවාර්යයෙන්ම සුගතියකට යන්න ඕනේ. ඒකට යදාන්නේ ඒගොල්ලෝ මේ ආත්මයක් ගැන දැනගෙනවත් මොනවත් නෙවෙයි. නමුත් මේ මිනිස්සු කරන උදව්ව කරනකොට අපේ පිටර තියෙන පන්සල් වලට දිනවල ස්තූපෙට දාලා යනවා. මේ අර ලංකාවේ සීන්ස් දකින්නකොට උනේ මොකද්ද පන්සල් පිරිුණා. මම හැන්ඩල් කරගන්න දන්නේ නැහැ. මිනිස්සු අතර කතා කතා කතා යන්න පටන් අරගත්තා. ලංකාවේ සුනාමිය ආවේ දෙසැම්බර් 2006 පන්සල් වලට සුනාමිය ආවේ ඊට මාස 3කට විතර පස්සේ. හොදගෙනම ගියා. හම්බෙච්ච සෑම වස්තුවක වැඩියට පාවිච්චි කරා. ඊට පස්සේ පන්සල් වල විශාල ප්‍රශ්න ඉඳ පටන්. නමුත් අර දෙන මිනිස්සුયો જાතියක් තේරිලා මොනවක් කරන්නේතොර දෙන දීමනේ අපේ පැත්තෙන් බලනකොට පාරමිතා කුස ශීර්ෂයෙන් කරන කුසලයක් වගේ. ඇදහිල්ලක් නැහැ. නමුත් මේ ඒක දිහා බලනකොට හරි පුදුම හිතෙනවා මේ කිසිම தත්වයකට යටත් නොවී දෙන දීමන. හිතා ගන්න බෑ. අපිට මෙච්චර ආසාව තියෙදි කර්මේ සාකර්පල අදහදිත් අපිට බෑ ඇති සියල්ලම දෙන්න. ඒ නිසා මේ මිනිස්සුත් පාරක් ඇති කියලා මම හිතනවා මේ කම්මස්සගතා ඥාන සම්මාදිටිය නැති වුණාට වැඩේ නම් සුද්ධට කරනවා. ඇදහිල්ල නැති වුණාට කවුරු අපි ගිහිල්ලා උගන්වන්නේ නැති වුණාට අංශිකේ යේසුස් වහන්සේගේ බයිබලයේ කියලා තියෙන විදිහට මේ දැන් ඒක පැටලවගෙන තිබුණාට සෑහෙන දුරට හඳුනා දීමක් කරලා තියෙනවා ඒ කවුද ඇවිල්ලා දේවපුත්‍රයන්ගේ හැඹිලියේ තියෙන සල්ලි ටික පොඩි සල්ලි ටිකක් තියෙන ඔක්කොම කකුල් දෙක ළඟ දාලා යනවා. එතකොට යේසුස් වහන්සේ මොකද්ද කියනවා දේව ආශිර්වාද වේවයි කියලා. <clears throat> ළඟින් අපොස්තල් කෙනෙක් කියනවා මෙච්චර මිනිස්සු වල සල්ලි දීලා ගියා ඔබ වහන්සේ මේ මනුස්සයාට විතරක් මොකද මේ ආශිර්වාද කරන්නේ. මේ මනුස්සයා තියලා තිබුණ සබ්බසරීමේ දුන්නේ කිව්වා. ඔක්කොම දුන්නේ. ඒක තමයි දීමන. අනික ටිකක් තියාගන්නේ දෙන්නේ. ඒකේ නෑ අර වගේ මේ සියල්ල අතහරින ගතිය. ඒ නිසා ඒ වයිදී මේ ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ බෞද්ධයන්ට පමණයි කියලා බෝඩ් දැන්නේ. ඕන කෙනෙකුට යම් මට්ටමකට පින් කරුවොත් යන්න පුළුවන්. ඇසට පෙන්න නොපෙනෙන සෑම සතෙක්ම කවදා හෝ මනුෂ්‍ය ආත්මයක් ලබා තිබුණිද මේක ඇත්තටම කර්මේශා කර්ම વિશે තියෙන්නේ. ඉතින් අර සර්වඥාන්සේක දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක යනකොට කූඹි වැලක්, ගෙරිවැල් කියලා කියන ගෙරියෝ කියලා කියන මෙහි ඉන්නව. ඒ කළු පාටයි වෙන පාරත් කළු පාට වෙනවා. ඉතින් උන් දැකලා කිව්වලු මේ එක එක්කත් නැහැ කිව්වලු සක්විති රජ නොවිච්චා. දැන් නම් ඉතින් උන්ට ආතපත නැතුව යනවා. ඉතින් එනෝ බලනකොට ඔව් කියන්න වෙනවා. නමුත් මේ අපිට ඒ සර්වචන් වහන්සේගේ දේශනාවක් කරා මිසක් නැත්තම් මේ ඉෂ්ටිත සාරව කියන්න බෑ. නමුත් අපිට සෑහෙන හේතුවක් තියෙනවා එහෙමයි කියලා අදා ගන්න. යම් පුද්ගලෙක් ඊළඟ ආත්මය පිළිබඳ විශ්වාස නොකරන ඒ පුද්ගලයාට ඊළඟ ආත්මයක් ඇති බව වටහලා දෙන්නේ කෙසේද ස්වාමින්වහන්සේ? එහෙම මේ අවශ්‍යතාවයක් නැහැ. කාට හරි එම වටහා දිය යුතුයි කියලා කරන්න යන්න එපා. එතකොට වෙන්නේ කලේ මුණින් නමලා තියෙන වෙලාවේ වතුරක් කරන්න ගියා ඇතුළට යන්නේ නැහැ. ඒ මනුස්සයාට කවදා හරි තේරුණ දවසක ඇවිල්ලා අහයි. අපි ළඟට මෙන්න ඕනෙත් නැහැ. ආහොත් කියනවා ඉතින් මම අත්දකලා නැහැ මම මේ විශ්වාස කරනවා. ඉතින් ඔයාට විශ්වාස කරන්න කියන්නේ මට අයිතිවාසිකම මොකුත් නැහැ විශ්වාස කරුවා කියලා එපයි කියන්න විදියකුත් නැහැ කියලා අපිට තියෙන අපි දන්න ප්‍රමාණය කියන මිසක කොහොමද අපි දන්නේ තියනවාද කියලා. අත්දකලා නෙවෙයි අපි කියන්න තියෙන විශ්වාසයෙන් සරුවචනසේ කියාපු නිසා. මේ ලෝකේ සරුවචනanse විශ්වාස කරන සිද්ධා තුනක් තියෙනවා. යමක් තහවුරු කරන පච්චක්ක සිද්ධා, අනුමාන සිද්ධා, සද්දේය සිද්ධා කියලා. පච්චක්ක සිද්ධා කියලා කියන්නේ අතකාල බල්ලා තමන්ගේ දැකීමට අහුවෙච්ච ප්‍රත්‍යක්ෂයේ අස්පනා පිට. ඊටසේ අනුමාන සිද්ධාව මේක මෙහෙමනම් මේක මෙහෙම වෙන්න පුළුවන්. මේක ණය විපස්සනාව. ඒකත් ප්‍රත්‍යක්ෂේ හේව නැල්ලක්. ඊගාර්චන සද්දෙය සිද්ධාව කියලා එකක් නෑ බුදුන් වහන්සේ කියපු නිසා පිළිගත්තා. හැබැයි අපිට ප්‍රත්‍යක්ෂයක් නෑ. අනුමානයක් නෑ. ඒ සිද්ධා තුනක්. මේක පළවෙනියම දීලා තියෙන පච්චක්ක සිද්ධාව සරුවචනාංශය අනික් සෑම ආගමකම සද්දෙය සිද්ධාවෙන් පටන් ගන්නවා. ඒක තමයි ලොකු මේක. අපේ එක ඒක අන්තිම එක. ආන්නේ වගේ වෙනසක් තියෙනවා. නම් සිද්ධා වශයෙන් නම් මූලධර්ම වශයෙන් නම් කොයි ආගමෙත් තියෙන මේ වගේ මැනිල්ලක් තමයි. මම හිතන්නේ අපි අද වෙලා වැඩිපුරක් තරම් තියෙනවා. ඒ නිසා මම තවදුරටත් ආරාධනා කරන්නේ තව ප්‍රශ්න තියෙනවද කියලා. අපි ලිඛිත ප්‍රශ්න මෙතනින් සමාප්තයි. ශිරු දිනාටම තෙරුවන් සරණයි.